අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට අමතරව වේලාව ලැබෙන කාලය කාල වේලාව ලැබෙන හැටියට සභාවෙන් පැනනගෙන ප්‍රශ්න తీරනද කියලා පසුව සාදර වෙමු අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. සේ ඔක්කොම ප්‍රශ්න 12ක් තිබුණා. ඒකෙන් 10ක් භාවනාව සම්බන්ධව එකක් ධර්මදේශනාව සම්බන්ධව එකක් අපි රිජෙක්ට් කරා මූලික අරමුණ තිබ්බේ නැති නිසා ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවට නවක යෝගියෙක්මි. මෙතෙක් මා වඩා ඇත්තේ සමත භාවනාවයි. මට ආනාපාන සති භාවනාවේදී ආස්වාසය හා ප්‍රාස්වාසය හඳුනාගත හැක්කේ උදරේනි. හුස්ම ගැනීමේදී උදරය හැකිලෙන බවත් හුස්ම පිට කිරීමේදී උදරය ඉදිරියට පිම්බෙන බවත් වැටහුණි. මම ඒ දෙස අවධානයෙන් බලා සිටියෙමි. මිනිත්තු 15ක් 20ක් වන විට භාවනාවෙන් සිත පිට ගිය බවක් දැනෙනි. සිත පිට ගියායයි සිත පිට ගියේ ගියායයි මෙනෙහි කළමි. සිත පිට ගියේ කුමන හේතුවක් නිසාද යන්නෙන් නොහැටිනි. නැවත භාවනාවට අවධානය යොමු කළෙමි. මෙලෙස කැඩි කැඩි පැයකට ආසන්න කාලයක් භාවනාවේ යෙදුණෙමි. එවිට වේදනාවද දැනිනි. ඒ දෙසද නිරීක්ෂණය කළෙමි. වැඩිපුර පාදවල හිරිවැටීම හා වේදනාව දැනිනි. ඒ විට වේදනාවයයි මෙනෙහි කළෙමි. මෙසේ භාවනාවට ආදුනික මාහට තව දුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා කාරුණිකව උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. සම්පූර්ණ ලියුම කියලා බලනකොට ආධුනිකයෙක් වශයෙන් වැරදි නිගමනයකට අවිලා තියෙන බව පේනවා මම කරන්නේ සමති කියලා. මොකද පිම්බීම හැකිලිමයි කතා කරන්න උදරේ පිම්බීම ගිරිකෙන් සමතයක් කරන්න බෑ. ඒක සුද්ධම විපස්සනා පටන් ගන්න එකක්. ඒ නිසා ආධුනික ගතියක් පේන්නේ නැහැ අනාගත තියෙන ඇනිල්ල හැටියට බලනකොට. ආධුනිකයෙක් නම් කරලා තියෙන්නේ මෙහෙ දෙන උපදේශ ටික අහලා කියන එකනේ. දැන් මම මෙතෙක්කල් ආනාපානය කරලා තියෙන සමතෙටයි කියලා ඒ වාක්‍යෙම සම්පූර්ණ මේ අනවශ්‍ය විදියට ඇතුල් කරලා රචනෙට රචනයේ වටිනාකම නාස්ති කරලා තියෙනවා. ආනාපානියත් නෙවෙයි උදරේ පිම්බීලා හැකිලිමයි මට පේන්න තියෙන්නේ. ඒකට සමතේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ වාක්‍ය අපි නැහැ වුණා විදියට අපි සාකච්ඡා කරමු අරගෙන. නමුත් මේ උදරේ පිම්බීම හැකිලිම පේන වෙලාවේදී මගේ හිත වෙන තැනක නෙවෙයි පිට ගිහිල්ලා නෙවෙයි සද්දක නෙවෙයි වේදනාව නෙවෙයි දැන් තියෙන පිම්බීම හැකිලිම කියලා දන්නේ කොහොමද? ආන්නේ වාක්‍ය දාන එක තමයි අපි ඊ타ත්ම බැගෑවෙන්නේ. මම දන්නේ කොහොමද මගේ හිත දැන් උදරේ තියෙනවා කියලා. ආන්නේ දැනෙන දේ, වැටහෙන දේ, ඒ අත්දකින්න දේ රචනෙට ඇතුල් කිරීමෙන් තමයි රචනෙට ඕජාව ලැබෙන්නේ. රචනෙට මේ අර්ථයක් තියෙන්නේ. ඒකෙන් අපේ හිත පිටපණින්න හදන එක යෝගාවචරකේ දෝෂයක් නෙමෙයි. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි තෘෂ්ණාව කියන්නේ කිවේ යුත්ත කළ යුත්ත පැත්තක තිබියදී අහල පහල තියෙන දේවල් ගැන පුදුමාකාර විස්තරයක් දෙනවා. ඉතින් ඒකට ඉතාම අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ හැම විස්තරයකින්ම වෙන්නේ මූල කර්මස්ථානයේට අනදර කිරීමක්. ඒ නිසා අනිත් දවසෙත් ලියන්න මේ රචනෙම අර වාක්‍ය අයින් කරන්න කුණු වෙච්ච වාක්‍ය අයින් කරන්න මේකෙන්. අයින් කරලා පිම්බෙන වෙලාවේ මෙහෙමයි හැකිලෙන වෙලාවේ මෙහෙමයි හෝ මම මේ වෙලාවේ උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නේ මෙන්න මේ ලකුණේ මෙන්න මේ නිමිත්තෙන් මෙන්න මේ සංඥාවෙන් කියන එක ඇතුල් කරන්න. ඊට පස්සේ හිත පිට ගියේ මොකේද දන්නේ කියලා කියන වෙනුවට හොයන්න ඒක සද්දයක්ද ඒක වේදනාවක්ද නැත්නම් හිතවිල්ලක්ද කියලා. මම ගෙස් කරනවා එහෙම නැත්නම් අනුමාන කරනවා මේ හිතවිල්ලකට ගිහිල්ලා තියෙන හිතවිල්ල අතීත අනාගත දන්නේ කියලා කියන්නේ අනෝතරම් විස්තර සපයන්න බැරි ගැන පාපොච්චාරණේ කරාට මේ ලියන එකනා ලියනවා ඇත්තේ තමයිලාට සද්දයකට හිත පිට ගිහිල්ලා නෙවෙයි. වේදනාවට හිත පිට ගිහිල්ලා නෙවෙයි. හිතවිල්ලකට වෙන්න ඇති. ඒ ලියපෙකන ගමසිද අත උසන්. මං කියන එක හරිද එතකොට? ඉතින් ඒ වගේ නොමගරින්න එපා. නොමගරින්න එපා කියන්නේ මට හිතවිල්ලක් කියලා. මොකද හිත පිට නෑ අවශ්‍ය නෑ. හිත පිට යන තියනවා අපි දන්න විදිහට වේදනා නිසා යනවා හිතවිල් නිසා යනවා සද්ද නිසා. මගේ හිත පිට ගිය මොන හිතවිල්ලටද කියලා කියන්නේ නැතුව කිව්වනම් කිව්වනම් ඒත් තොරතුරක් ඒක. මගේ හිත පිට ගියේ මොකටද කියලා දන්නේ කියන්නේ හිත පිට ගියේ හිතවිල්ලකට කියන එක කියන එක ඒකේ වටිනාකම දන්නේ නැතිකම නිසා. එහෙම කරන්න එපා. මේකට තොරතුරු දෙන්න. ඊට පස්සේ පිට ගියාට පස්සේ අපි කියමු හිතවිල්ලකට කියලා. ඒක අතීතෙත් දන්නෙත් නැහැ අනාගතෙත් දන්නෙත් නැහැ රාගෙත් දන්නෙත් නැහැ ද්වේෂෙත් දන්නෙත් නැහැ වීර්ය මධිකම නිසා කුසීතකමක් දන්නෙත් නැහැ. වැඩිකම නිසා උනන්දු වෙලා දන්නෙත් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පිට ගියා. ගියාට පස්සේ නැවත උදරයට ගත්තා. අපි කියන මේ ලියන එක නරචනය හැටි කියනවා ආනපනට ගත්තා. ගත්තට පස්සේ කොහොමද දන්නේ දැන් මගේ හිත නැවත අරමුණට ආවයි කියලා. මයික් එක දෙන්න කැමතිද? මයික් එක දීලා බලමු කට උත්තර දෙනවද කියලා. මගේ ප්‍රශ්නේ මේ විදිහට හිතවිල්ලකට පිට ගියාට පස්සේ නැවතත් Tamanට කොයි වෙලාවක හෝ වැටහිලා ආපහු ගන්නකොට ආපහු උදරයේ පිම්බීම හැකිලීමට දෙහිත ආවේ ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඒ බව Taman නිසකව කියන්නේ කොහොමද? ඒක මතකයට ආවා මේ මං දැන් මේ මගේ සිත පිට ගිහින් කියන එක මගේ මතකයට ආවා ඊට පස්සේ. හරි ඊට පස්සේ දැන් Taman ගත්තනේ උදරයට. ඔව්. දැන් ඒ හිතපු විදියට උදරයට හිත ආව බව දන්නේ කොහොමද? ඒක මං සිතුවා ඒ විදියට. නෑ හිතන්න පුළුවන් පිට පිට තියෙද්දි මං හිතන්න පුළුවන් මගේ හිත උදරයට යාවා මගේ උදරේ තියෙන්නේ කියලා. මං අහන එක ප්‍රත්‍යක්ෂණය කරන හැටි උරගා බලන හැටි. නිසක කරගන්නේ කොහොමද? දැන් මගේ හිත නැවත මූල කර්මත්තාන්ට ආවා කියලා මොකෙන්ද දැනගන්නේ? දැනගත්තද දැනගත් දැනගත්තනම් මොන මොන ලකුණේ මොන නිමිත්තෙන්ද ඒක දැනගන්න. මට ඒක තේරුම් ගන්න බෑ ස්වාමීන් වහන්සේ මේ ඔය අනිත් දවසේ එතකොට භාවනා කරනකොට හිත පිට යන එක වළක්වන්න බෑ. ඒක ඒකට නිකන් පොරුවට පොරකන්න එපා. පිට පළච්චාවයි. හැබැයි පිට ගිය බව දැනගත්තාම අපව ගන්න ඕන තැන දන්නවනේ හිත. කොතැනද ගන්න ඕනේ? අයිත් මුල් ස්ථානයට. ඈ? අයිත් මුල් ස්ථානයටම අයිත්. ඔව් මොකක්ද මොකක්ද මේ වෙලාවේදී මුල් ස්ථාන කියලා තමන්ගේ හිත කියන්නේ? ඔව් අයිත් හුස්ම රැල්ල වැටෙන ඔව්. එතකොට එතෙන්ට ගන්න දැන් Taman එකක් තමයි හිත පිට ගිය බව දැනගන්න එක ඒක බුදුන්ටවත් කරන්න බැරි උදව්වක්. දැන් ඒක දන්නවා. දෙක තමයි ප්‍රතිපදාව කියන්නේ. වැරදුනාට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ බව දන්න. ඒකත් යෝගාවචරයට මතක් වුණා නම් තුනෙන් දෙකක් සම්පූර්ණයි. දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු වැඩේ Taman කරගත්තා. ප්‍රතිපදාව විදිහට නැවත මෙතෙන්ට එන්න වුණා. එන්න ඕන කියලා දැනගත්තා. ආවද නැද්ද කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? හිත නැවත ඒ කියන නිර්මල තැනට ඒ කියන නික්ලේශී තැනට ക്ഷേම භූමියට නැත්නම් ගෝචර භූමියට එහෙම නැත්නම් මූල කර්මස්ථානට ආවා කියලා සීකල්පනාවෙන් අයි සිහියෙන් ඒක අයි හිතනවා හිතන එකක් වැඩක් නැහැ හිතන එක කරන්න පුළුවන් ඕනේ තරම් අපිට ඕන කරලා තියෙන්නේ හිත හිතුවට පස්සේ හිත මෙතෙන් ආවද දැන් බල්ලට ගැව්වට පස්සේ පළ කුඩුවට කියලා ඒ කොළඹ කට්ටිය නම් කියන්නේ යන්න කියලා තමයි ඩාලින් කියලා කියන්නේ. අපි අපි බලන්නේ පළවලා කියලා කියලානවා. කියලා කූඩුවට ගියයි කියලා දන්නේ කොහොමද? අපි දැනගන්න බෑ ඌට ගැව්වට පස්සේ කූඩුවට ඵලයන් කියලා පස්සේ කුඩු කුඩු කියවට පස්සේ සමහර බල්ලෝ යනවා. දැන් අපි අපි සාහතික කරන්න බෑ කූඩු වහන්න ඉස්සලා ඒක අපි දකින්න බෑ ඌ ඉන්නවා ඇතුලේ. එතන රින්ගනවා පේන්න බෑ. ඒ වගේ Tamanට ලකුණු පෙන්නනවා. මේ පිට ගියේ හිත නැවත අරමුණට ආපු එක. ඒක තමයි අපිට තියෙන එකම ගැලවුම් මාර්ගය. පිට යන්න පුළුවන් නැවත ආපහු ගන්න පුළුවන්කම තමයි අපි මෙතෙක්මල් ජීවිතේ හොයාගත්ත මේ නිර්මල තැන, නික්ලේශී තැන, ക്ഷേම භූමිය, ගෝචර භූමිය. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ නම් උරගා බලන්න බෑ නම් අපි හිතාගන්නේ මනෝ විකාරයක් වෙන්න පුළුවන්. මනෝ විකාරයක් වෙන්න දෙන්නේ නැතුව අනේක ප්‍රත්‍යක්ෂණය කරන්න. කරපු ගමන් තේරෙයි කොච්චර හිත පිට ගියත් නැවත අරුණට හිත ගැනීමේ හැකියාව බිඳින්න කෙලෙස් වලට බෑ. ඒක මට තියෙන මාන වෛචිකවාසිකමක්. ඒකටයි අපි මේ සුදු අඳින්නේ. ඒකටයි අපි මේ සිල් රකින්නේ. ඒකටයි අපි මේ අනුන් දෙන බතක් කන්නේ. ඒකටයි අපි මේ ඔක්කොම ඌලියම් කරන්නේ. නැවත අවශ්‍ය වුණොත් Tamange නිර්මල තැනට හිත ගන්න පුළුවන් හැකියාව උරගා බලන්නයි. ඒ ගතිය නැති කරන්න කාටවත් බෑ. ඒක දැනගත්ත දවසේ ඔන්න යෝගාවචරයි කියලා කියනවා. හිත පිට යන එක නතර කරන එකේ කිසිම පොරොන්දුවක් නැහැ. පිට ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ගේන්න ඕන. මෙතනයි ආරක්ෂක තැන. මෙතනයි ക്ഷേම භූමිය කියලා ආන්න ඒක තේරුම් අරගන්න පුළුවන් නම් ඒක එච්චර අමාරු නෑ අර පළවෙනි කාරණා දෙක දන්න කෙනාට. හිත පිට ගියයි කියලා දන්නවා. නැවත මෙතෙන් ගන්න ඕන බව දන්නවා. එතකොට හිත නැවතේ කියන තැනට බයිනකොට ගහනකොට බල්ලා කූඩුවට ගියාද? මයිනා කූඩුවට ගියාද කියලා ඒක කියන්න පුළුවන් නම් ඒ පිට යෑමෙන් ඇත්තට වැරද්දක් වෙලා නැහැ. කුසලතාවයක් දිනු වෙලා තියෙනවා. දක්ෂකමක් පිනක්. ඒකට සම්පත්තියක් කියලා කියන්නේ. තේරුණාද එහෙම කියනකොට? පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි සමහරවල්. ඈ? තව ටිකක් පැහැදිලි කරා නම් එහුනේ මං කියපු තව තව චුට්ටක් පැහැදිලි කරා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් මං කියපු ටික කියන්න බලන්න එතකොට මට තේරෙනවා කොතනද පටලවාගෙන තියෙන්නේ කියලා. මං කාරණා තුනක් කිව්වා. ඒ තුන වැටෙනවද? එහෙම නැත්නම් හිත හිත පිට ගිය වෙලාවකදී හිතවිල්ලක ගියා කියලා දැනගන්න එක වටිනාකම දන්නවද? හිත පිට ගියා නම් පිට ගිය බව දැනගන්න එක බුදුන්වත් කරන්න බැරි උදව්වක්. ඒ බව දන්න බව දන්නවද? ඔව් සමහරවිට. ඊට පස්සේ ආයෙත් ගන්න ඕන කොතැනද කියලා දන්න බව දන්නවද? මනසින් මනසින් මෙනෙහි කරා. මම අහන්නේ පිට ගියාට පස්සේ ආපහු ගන්න ඕන තැන මොකද්ද කියන එක තේරෙනවද? මනසින් මෙනෙහි කළා. මෙනෙහි කරන කතාවක් නෙවෙයි. දැන් මෙතන පිට තැන, දැන් කොතන ඇතුළ තැන කොහෙද කියලා දන්නවද? හිත ගන්න ඕනේ කොතැනද කියලා දන්නවද දැන්? පිට ගියේ හිත පිළියම් කරලා ආපහු ගන්න ඕනේ කොතැනද කියන එක දන්නවද? ආශ්වාස ප්‍රාස. ආශ්වාස ප්‍රාස. මං අහන්නේ දන්නවද කියලා. ඌ කිව්වනේ ඉවරයි. <laughs> ඔය පටලවල තියෙන්නේ මේ මොනවද හිතනවා මම මේ උත්තර උත්සාහ කරත් ඒක නෙවෙයි හිත තියෙන්නේ. එක තමයි හිත පිටික බව දැනගැනීම තුනෙන් එකක් කුසලයි. පිට ගියක නැවත අපව ගන්න ඕනේ මෙතෙන්ඩයි කියලා දන්නවනම් තුනෙන් දෙකක් කුසලයි. ගත්ත බව සහතික කරන්න පුළුවන් නම් 100ක් 100ක් ලකුණු ලැබෙනවා. දැන් කියන්න පුළුවන් ද කාරණා තුන. හිත පිට ගිය බව දැනගත්තා. ඒක එක. ඔව්. ඊපස්සේ නැවතත් ආපසු මෙනෙහි කරලා අයිත් මුල් තැනට ආස්වාස පාස්වාසෙත් තෙන්ට ගත්තා හිත. නෑ හිත ඊගාට ගන්න ඕන තැන දන්නවා. ආනපාන වෙන්න පුළුවන්, බිම්බිම ඇකිලි වෙන්න පුළුවන්, සක්මණේ සක්මණ වෙන්න පුළුවන්. මේ නරක තැන ඉඳලා හරි තැනට ගන්න ඕන බව දන්නවා. ඊට පස්සේ ඒක තමයි ගත්ත බව කොහොමද සාතික් කරන්නේ. ඔන්න ඔය කාරණා තුන දන්නවනම් කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ආයෙත් කියුම් බෑන දැන් ආයෙ දැන් ආයෙත් කියුම් බෑන 1 2 3 මොනවද කියලා? හිත හිත පිට ගිය බව දැන දැනගත්තා. ඔව්. ඊට පස්සේ මේ නැවතත් සිතින් මෙනෙහි කළා ආස්වාස ප්‍රාස්වාසයේ මුල් තැනටම හිත එතනටම ගත්තා. නෑ පිට ගිය තැන ඇතුළට ගන්න ඕනේ. එච්චර ඒක දැනගත්තා. ඇතුළ මෙතනයි කියලා දැනගත්තා. පිට දන්නවනේ දැන්. ඇතුළේ. ඒක ආනාපාන වෙන්න ඕනේ නෑ. පිම්බි මහැකිලි වෙන්න ඕනේ නෑ. වම දකුණ වෙන්න තමයි දැනගන්න මේ පිට දැන් මෙතෙන්ට ගන්න ඕනේ. ඒක පරෝපදේශ රහිතව දන්නවයි කියලා කියන්නේ මේ මුළු ප්‍රතිපදාවම ඔච්චරයි. අපි මේ බඩ බැඳගෙන කරන ප්‍රතිපදාව ඔච්චරයි හිත පිට යන එක මායාවේ වැඩි. මෙතෙන්ද ගත්තාම මේකේ නිවන මේක ക്ഷേම භූමිය. මේක නිර්මල දන දන්නවනම් උන්ද නිදහස්. ඊට පස්සේ හැබැයි දැනගත්තට බෑ අරගෙන බලන්න ඕනේ ගත්ත ආවා. දැන් හරි. ඒක නැවත ප්‍රත්‍යක්ෂණය කරනවා කියන උරගා බලනවා කියනවා සහතික වෙනවායි කිය. ආයසරක් කියපන් ඉලක් 1 2 3 සිත පිට ගිය බව දැනගත්තා. නැවතත් සිතින් මෙනෙහි කළා ආස්වාස් පාශ්වාස මෙනෙහි කරන කතාව අමතක කරන්න ඒක අවශ්‍ය නැහැ. ආපහු ගන්න ඕන තැන ගන්නවා. ආශ්වාස ප්‍රාශ්වාස නේ ආශ්වාස ප්‍රාශ්වාස ඕනේ. එතකොට පැටලෙනවා. ආපහු ගන්න ඕනේ තැන ගන්නවා. ඒක කොයි එක හරි වෙන්න පුළුවන්. එතකොට මම මේ කියන කතාව සක්මන්ටත් වළංගුයි. ආයෙත් කියමු බෑ. සිත මෙත කිව දැනගෙන නැවතත් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පටන් ගත්තා. නෑ ඒක සක්මනේදී කොහොමද කියන්නේ? රක්මනි ස්ථානපාන ගන්න නැහැ නේ මූල කර්මත්තාන්ට ගන්න එකයි තියෙන්නේ. ආනපාන කියන්න එපා. ඒතොර කියපු ගමන් අහුවේ. අපි නැවත මූල කර්මත්තාන්ට ගන්නවා. නැවතත් මුල් තැන්න ගන්නවා. ආයෙත් කියමු බලන්න දැන්. සිත පිටක බය දනගෙන ආපහු මූල කර්මස්ථානෙටම අවිත් පටන් ගත්තා ඒ විදිහටම. ඔව් එතකොට තුන්වෙනි කාරණාව මොකද්ද? ඒ ටික දන්න කෙනාගෙන් විය යුතු තුන්වෙනි කාරණාව මොකද්ද? නැවත අයිත් ඒ විදිහෙන් පටන් ගත්තා. ගත්ත බව දැනගන්න එක. අපි මල්කාන්තිට දෙන්න බෑනේ මල්කාන්ති දන්නවද කියලා බෑනේ මට එයා හදාගත්තොත් ලේසි. මොකද ඕකටමයි මගේ කට ගැවිලා තියෙන්නේ. උද්දී ඉඳලා හැඳ වෙනකන් කියනවා. ඒ වුණාට මේ කට්ටියට එච්චර මේ සරල දෙයක් තේරුම් ගන්න නැහැ. මොකද උංගෝ ලුකුවට මේක මේ පටලවනවා. මල්කාන්තිට ගහනවා කන පැලෙන්න හරියට කියනවා නැත්තම්. දැන් මොකද අනික් කට්ටිය නොම ගෑන්නේ එයා කියලා මම බයිනවා දැන්. මහා ගෑණි දන්නවනම් අනිත් කට්ටියත් දැනගනි. හරි කියමු බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. සිත පිටකේ පව දැනගන්න එකයි. නැවත සිත අරමුණට එන එකයි. අරමුණෙහි සිත පවත්වා ගන්න. පවත්වා ගන්න මම සාහතික වෙන්න ඕනේ. මම දැන් ඉන්නේ නැවත ගිය ගියාට තන ගත්තා කියලා. ආයසර කියමු. <laughs> සිත පිට ගිය බව දැනගන්න එක. ඒක තමයි තුනෙන් එකක් ලකුණු ලැබෙන තැන. මගේ හිත පිට ගියා. ඒක කරගාටු වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මම දන්නවා. මගේ හිත පිට ගිහිල්ලා. එච්චරයි. ඒතකොට දෙක නැවත සිත මූල කර්මස්ථානයට ගෙන එනවා. ඒක තමයි අපිට තියෙන සාන්තිය. ඒක තමයි ප්‍රතිපදාව. අපිට තියෙන්නේ කීයක් හරි දීලා වැඳලා අනේ අර කරදර නැතෙන්ද වරෙන් නිෂ්මල දැන් නිර්මල තැන්න වරෙන් ക്ഷേම භූමියට වරෙන් කියලා හිතාපව ගෙනත් තියෙන එක. තුන්වෙනි එක නැවත මුල කර්මස්ථානයේ දිගටම සිත තබා ගැනීම. නෑ ආපු බව දන්නේ. ආපව සිත ගියා නෙවෙයි පිට ගැදව ප්‍රශ්න කියන එක නඩ දෙන්න බෑ. කියවන එක ආදම්පත් කියපම් බෑ. නෑ මට ලේසි මේක පුරුදු කරගත්තට පස්සේ මට ලේසි නැත්නම් හැමදාම මම නිකන් පෙට්‍රල් පිච්චෙනවා. මේ පොඩි දේ පොඩි නෑ හැබැයි මේක. මේ වචන තුනක් වුණාට මේ දන්න ඔයගොල්ලෝ වෛද්‍ය සෞඛ්‍ය සම්පන්න වෙයි ඔයගොල්ලෝ කරන වැඩේ හරියට පොයින්ට් එකට කතා කරાવી කරන වැඩකදී හරියට දැනගනීවි පිට ගියයි කියලා අඬන්නේ නැහැ ඊට පස්සේ මොකද දන්න පිට ගියාට පස්සේ තමයි මේ ශිල්පේ පෙන්වන්න පුළුවන් පිට යන්න ඕනේ හොඳයි කියමු බලන්න අරමුණෙන් සිත පිට ගිය බව දැනගන්නවා දැනගත්තම සිත පිට ගිය බව දැනගත් විටම ආය නැවත අරමුණට එනවා නැවත අරමුණේ ඉන්න බව සහතික කරගන්නවා. නෑ පටලවා ගත්තා. ඒතකොට තුනක් නෑ දෙකයි. සිත පිට ගිය බව දැනගන්නවා. ඒක එක 33ක් ලකුණු ලැබෙනවා. සිත නැවත අරමුණට ආවා කියලා දැනගන්නවා. නෑ හිත අරමුණට ගැනීම තමයි මගේ යුතුයකම දැන්. පිට ගියා දන්නවනම් ඇතුළ මොකද්ද කියලා දන්නවනේ. පිට ගිය බව තියෙන සැන ඇතුළක් තියන්නේ ඒක මූල කර්මස්ථානේ දන්නේ නැවත දැන් කරන දේ පිට ගිය තැනilla මූල කර්මස්ථානට ගන්න එක. ඒක තමයි මගේ ප්‍රතිපදාව. මම භාවනා කරලා ඉගෙන ගත්තේ එච්චරයි. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? අරමුණේ සිත තියෙන බව සහතික කරගන්න. ඔව් නැවත ආවා කියලා දන්නවා. ඉතින් මේ ශිල්පේ කරන්න බෑ හිත පිට නැති කෙනා. හිත පිට යන්න ඕනේ. යන යන තැන මේක කරනවා නම් ආයෙ පශ්චාත්තාවයක් එන්නේ නැහැ. එයා දන්නවා මට ക്ഷേම භූමිය මේකයි. මේකට ආව ගමන් මම ගෙදර. මම එතෙන් ආපහු එන එක බලකන්න එක කෙලෙස් එකටවත් බෑ. ඒක තේරුම් ගත්ත දවසේ යෝගාවචරයි කියලා කියනවා. ඒතකොට කනපින්දම් ගහන්නේ මගේ හිත පිටියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකට ඔබට ඕන තරම් ඵලයෙන් අරන් ඵලයක්. ගියාට පස්සේ මම දන්නවා ඊට පස්සේ දැන් කළ යුත්තේ මොකද්ද? දැන් තිබුණු මූල කර්මස්ථානේ සමාදම් කරන එකයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි ඒක එහෙම දැනගත්තට බෑ දැනගන්න ඕනේ දැන් ආයෙ මූල කර්මස්ථානට ආවද කියලා. ඉතින් පළවෙනි වතාවටවත් මූල කර්මස්ථානේ විස්තර කරන දන්නේ තියෙකනට නැවත හිත අරමුණට ආවද කියලා විස්තර කරන්න බෑ. ඒ නිසා ඉස්සලාම යෝගාවචර පටන් ගන්නකොට මූල කර්මස්ථානයේ හිත තියෙනකොට මේ කොහොමෙන්ද ඒක සාතික් කරන්නේ කොහොමෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද ඒක උරගා බලන්නේ කියන එකයි ඔය මහසීසාරුක තියෙන එකම දක්ෂකම. ඒක තමයි යෝගාවචරයට මොන්නම තාලිකවත් විස්තර කරලා දෙන්න බැරි. ඒක හිතන්නේ නිකන් මොන්ටිසෝරි වැඩක් වගේ. ඉතින් ඕක කියන එක වැඩක් නැහැ. මට මේ ධ්‍යාන ලැබෙන්නේ කොහොමද? මට අභිඥා ලැබෙන්නේ කොහොමද? මට උඩින් යන්නේ කොහොමද කියලා අහනවා. මේ බලනකොට පේන දේ කියන්න පහත් කරලා සලකනවා. එතනදී අපි ලකුණු කපා ගන්නවා. අපි අයිගා ප්‍රශ්න නැත්නම් එක්කෙනෙක් පල්ලගෙන මඩවන වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම තරමක් ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙක්මි. හුස්ම ගැනීමේදී හුස්ම ගන්නා බව මෙනෙහි කරමි. එය නිරීක්ෂණය කරන විට සිසිල් බවක් දැනුනි. නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඇතුළු වී පිට වී යන ආකාරය දෙසද බලා සිටිමි. තවත් විටක දකුණු නාසයෙන් පමණක්ම හුස්ම ඇතුළු වී පිටවෙන බවද වටහා ගැනුනි. හුස්ම පිටවෙන විට උණුසුම දැනිනි. ඒ දෙස බලා සිටින විට ඊතා දීර්ඝ හුස්ම පිටවීමක්ද අතරතුරේදී දැනිනි. විනාඩි 30ක් දක්වා භාවනාවේ සිටීමට වර්ධනය කරගෙන තිබූ නමුත් පාදේ පාදවල හිරිවැටීමක් සමග එන වේදනාව දරා ගැනීම අපහසුය. ඒ වේදනාව දෙස බලා වේදනාවක් යැයි මෙනෙහි කර ටිකක් වෙලා යන විට වෙනත් අරමුණු ඔස්සේ සිත ගමන් කරන බවක් වැටහිනි. එවිට අරමුණක් බලාපොරොත්තු වෙයි මෙනෙහි කරමින් දිගට දිගින් දිගට භාවනා කර ගැනීමට උත්සාහ කරමි. ඊළඟ කර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන. ඔව්. එකක් කියන්න. සක්මන් භාවනාව පැය එකහමාරක් වද සිදු කළ හැක. වම දකුණ මෙනෙහි කළ මා හට ඔසවනවා තබනවා ලෙසද මෙනෙහි කළ හැකිය. අද උදෑසන සක්මන් භාවනාවේ යෙදෙන විට හිසේ බරගතියක් සමග හිසේ කැක්කුමක් දැනිනි. එය වේදනාවක් යයි මෙනෙහි කළෙමි. පසුව පර්යංක භාවනාවෙන් පසු සක්මන් මළුවේ සක්මන් කරන විට පාදවල නහරවල වේදනාවක් සමග හිසේ කැක්කුම දැනිනි. එයද වේදනාවක් ලෙස මෙනෙහි කර පසුව ආනාපාන සති භාවනාවට වඩා සක්මන් භාවනාවට හුරු ගතිය ඇලුම් බවක් දැනිනි. මෙසේ භාවනාව පුරුදු කරන මාහට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මනේදී තමන් සක්මනට ඇලිම ඇලීමක් තියෙන බව දන්නකම තමයි මුළු භාවනාවෙම හම්බෙලා තියෙන ප්‍රතිඵලය. අපි ළඟ දෙකක් දීලා බැලුවොත් හොඳට පේනවා මේකට රුචිය මේකට අරුචිය කියලා දෙකක්. ඒ දෙක තියෙන තාක්කල් භාවනා ඉවර නැහැ. දෙකේටම සමහිත එනකන් රුචි අරුචිකම් බලාගෙන ඒක ගැන අවධානයේ සම කාලයක් දාලා වැඩේ කරගෙන යන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ සක්මන රුචි කියන වචනේ ඇතුළෙම තියෙනවා පරියන්ක අරුචි ගතිය. ඒ මොකද සමාහලට ඒකෙම කියන්න පුළුවන් තමයි ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. පරියන්කේ තමයි ගොඩක් කෙලස් කැපෙන්නේ. ඒකට අපි අරුචි. අපිට ඕනේ මේ කෙලස් ටික නැවත නැවත කෙලස් ටික තිබුණ නැත්නම් අපිට ගිනියන්න බෑ මේ ගේම. එතකොට හරි අවධානයේ උනන්දුවේ රුචියෙන් අබිරුචියෙන් කටයුතු කරන්නේ කෙලස් තියෙන තාක්කල් තමයි. කොයි වෙලාවක හරි කෙලස් කැපීම් පටන් ගත්ත ගමන් කම්මැලි නීරසයි. එතකොට අර ඊගාවට සාපේක්ෂව කෙලස් තියෙන තැනට ඇදෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් දැන් මේ සාපේක්ෂතාවයක් නෙදීනේ පරියන්කයට වඩා තක්මන රුචිය රුචි කියන තණ්හාව. ඒකට වැල යන පැත්තට මැස්ස ගහලා රුචියට මේ ඡන්ද දෙන එකද කරන්නේ මේ රුචිය දැනගෙන පරියන්කයේදී අරුචිය තියෙන්නේ ආස්වාස කරනකොට දකුණු නාස්පුඩුවේ සීතල දැනෙනවා ප්‍රසආත කරනකොට උණුසුම දැනෙනවා කියලා වැඩේ හරියට යනකොට කෙලස් වලට එන්න බෑ. එතකොට හරීම නීරසයි. හරි කම්මැලි. ඒක නිසා කවදා හරි ඔය ක්‍රමේටම පරියංකේදී මේ වංචනිකව පැනනගින නීරසකමත් අල්ලගත්ත දවසේ අර පරියංක ලක්මණිය හම්බෙන රුචියට සාපේක්ෂව යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ මේ කෙලස් කියනවා තීක්ෂණ බුද්ධියට හැංගිලා ජීවත් වෙන්න බෑ. වංචක ධර්ම තියෙනකොට හැංගිලා ඉන්න පුළුවන්. මේ වංචනික ක්‍රමේ තමයි අපි කෙලෙස් නැති තැනට බයයි. කෙලෙස් නැති තැන සැක කරනවා. කෙලෙස් නැති තැන අනතුරුදායක ගතියක් පේනවා. අසරණ ගතියක් තේරෙනවා. ඒ වෙනුවට කෙලස් තියෙන තැනට ආසයි. ඉතින් අපි දෙක තුනක් දීලා එක සැරේම ඔක්කොම කපන්න බෑ. දෙක තුනක් දීලා ක්‍රියාකාරකම් දිහා බලනකොට සාපේක්ෂව අල්ලගන්න පුළුවන්. නිවනේ තරම්ම නැත්තම් කෙලස් කැපීමේ තරම්ම ඍජුයි. වෙලා තියෙන කෙලස් නැති කොට අපි නීරස කරගන්න. කම්මැලි, ඒකාකාරී, බයයි, අසරණයි, අනාතයි. කවදා හෝ මේ තමයි පාත කියලා, මේ තමයි ප්‍රතිපදාව කියලා, මේ තමයි මාවත කියලා තේරුම් ගත්තොත් හුඟ දෙනෙක් අත්දැකලා තියෙන දේවල් ඔයිට විදිහ ලස්සනට ඉදිරිපත් කරાવી ඔය කම්මැලිකම නීරසකම කියලා මුස්පීන්තු ගතිය කියන්නේ නැතුව මට දැන් විරාගය පහළලා තිනවා මට දැන් නීරස ගතිය පහළලා තිනවා විරංජනේ පහළලා තිනවා කියලා අර වචන ටික වෙනුවට වෙන වචන ටිකක් පාවිච්චි කරાવી. හැබැයි මං කියන වචන පාවිච්චි කරපමණින් නම් නිවන් ලැබෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගත්ත දවසේ. ඉතින් ඒක නිසා සක්මනේ තියෙන සක්මනේ තියෙන අභිරුචිය තේරුම් අරගෙන සාපේක්ෂව පරියංකයට තියෙන අනබිරතිය එහෙම නැත්නම් අනබිරුචිය තේරුම් ගන්න ඒකට හේතුව පරියංකයේදී කෙලස් කැපෙන වැඩිකම වෙන්න ඇති කියලා හිතා ගන්න. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. ආස්වාස හා ප්‍රාස්වාස හුස්ම රැල්ල සුසුම් රැල්ල දෙස සිහියෙන් යුතුව බලමි. ආස්වාස රැල්ල නාස්පුඩු දෙකින්ම මදක් සිසිල්ව ඇතුල් වී ප්‍රාස්වාස රැල්ල මද උණුසුමින් යුතුව පිටවන දෙස සිහියෙන් බලමි. ආස්වාස සුසුම් රැල්ල දිසීව දීර්ඝව දැනෙන අතර ප්‍රාස්වාස සුසුම් රැල්ල කෙටිවට දැනේ. මෙසේ විනාඩි 10ක් 15ක් කරගෙන යමින් සිටියේදී මා කිසිදාක නොදුටු තැන්ව කරා මා පාවී යන බවක් දැනේ. මා වරහන් ඇතුලේ දාලා තියෙන මල් වතු, දියඇලි, ගල්පර, දියදහර ආදිය. මා සිත නොමග යන බව දැනි මා යලිත් ඇස්සර යලිත් භාවනාව පටන් ගතිමි. මෙසේ විචිත්‍ර තැන් කරා මාසිත රැගෙන යන මුලාවෙන් මාසිත මුදවාගන්නේ කෙසේද? ඒකදී ඒ වචනම පාවිච්චි කරන විසිතුරුවේ ශීත් බන්ධන සුළු එනවයි කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ පිළිබඳව නැත්නම් මේ පේන විසිතුරු දර්ශන සහ මූල කර්මස්ථානයේ දිහා බලපුවා මූල කර්මස්ථානයේ ඒකාකාරී ඒක රසයලවන්නේ මේ දර්ශන රසයලවන. ඉතින් දෙකක් දුන්නාම අපේ හිත ස්වභාවයෙන් නයිසර්ගයෙන් ඇදලා යන්නේ කෙලෙස් වලට. හැබැයි බුදුහාමුදුර අපිට නික්ලේශිතන පෙන්වලා දීලා තියෙනවා. එතකොට යෝගාවචරයට තියෙන බ්‍රේක් ගහලා ක්ලච් කරලා ඇද්ද කැරලම කරන්න ඕනේ. තේරුම් අරගන්න ඕනේ දැන් මෙයා මිටි තැනින් වතුර බැහැගෙන යන්න හදන්නේ. හැබැයි මට මූල කර්මස්ථානේ දැන් බලබල හිටපු ආනාපානෙ ගිලිහිලාද නැත්නම් මං කොතෙක් දුර ටික පාවා දීලාද අනදර කරලාද කියලා බැලුවොත් ඒ අනදර කර ප්‍රමාණයට මේ පේන දේ අභිරතියකට යනවා. මේ පේන දේ සමාට ද්වේෂයටත් යන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ ආනාපානට කරන අනබිරතිය ආනාපානට කරන අනදරය තමයි මේ පිට යෑමට හේතුව. ඒක නරකම දෙයක් නෙවෙයි. නමුත් යෝගාවචරය මේ අවස්ථාවේ වාසිය ගන්න දන්නේ නැත්නම් ආවස්තික වටිනාකම තේරුම් ගත්තේ නැත්නම් හැමදාම සිටි විලිනවා, රූප පේනවා, සද්ද ඇහෙනවා කියලා කනපින්දම් ගැහුවට ඒ වෙනුවට අරසක භූමිය මොකද්ද කියන එක සහකල්ලිම අමතක කළා. ඒක තමයි මුළු සංසාරෙම සාපේ අපිට තියෙන. අපිට තියෙන නික්ලේශී තන, निराවුල් තන බොහෝ මික්මන්ට අමතක කරන මොකේ ඒකාකාරී. ඒක නීරසයි. සිද්ධි බහුල නැහැ. කම්මැලි. ඒ වෙනකොට මොනවා හරි වෙන දෙයක් එක්ක යනවා. ඉතින් ඉන්නේ එක තේරුම් ගන්න මේ අමලිය කරදරේ වෙන්න ඕනේ. වෙනකොට විචික අමලියට හිටනරක් කරගන්න නැතුව මට නැවත මූල කර්මස්ථානයේ මේ ලස්සන දිය ඇලි දිය පහර අස්සෙන් බලන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඉන්නවා වගේ. ධර්මයේ තියෙනවා වගේ තමයි සම්පූර්ණ ධර්ම ආරක්ෂාව තියෙනවා. ඒක කරලා නැහැ. ඒක කරන්න කරන්න කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ කමඨාන සුද්ධ කිරීම කියලා කියන්නේ. එකක් ඒ වෙලාවට මතක තියාගෙන ඉන්න ඔය කොච්චර ලස්සන දියලි අනම්මනම් පෙන්නවත් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. අපි හුස්මට නොසලකා අරපු නිසායි මේ වගේ සැකයක් ප්‍රශ්නයක් අහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දර්ශන පෙනෙද්දි ඒ දර්ශන තනිකරම පිටියක් වගේ එකක් නෙමෙයි. ඒක ඇහිදල් තියෙන කොච්චරද? ඒ ඇහිදල් අස්සෙන් ආනපාන බලන්න පුළුවන් නම් අපිට තේරෙයි අපි ආනපන සතිය අරසකන තාකල් ආනපන සතියෙන් අපි අරසයි. අපි යම් දවසක ආනපන සතිය අනතුරට ලක් කරොත් අපි ඒ හා සමාන අනතුරකට ලක් වෙනවා. ඒ නිසා එතනම කරන පාහර වැඩේ නිසා තමයි මේ බය ඇතිලා තියෙන්නේ. එතනම නැවත ආනපාන සරණ යන්න ඕන නම් ඇස් දෙක අරින්නයි අනිත් පටන් ගන්න ඕන කමක් නැහැ. Tamanට තේරුම් අරගටි අපි කොච්චර අනදර කරත් ආනපාරේ කවදාකවත් අපිට අනදර කරන්නේ නැහැ. අපි කොච්චර අසතිමත් වෙන්න හැදුවත් සතිය කවදාවත් අපි අමතක කරන්නේ අපිට තියෙන අන්නතර මේ අපේ තියෙන පාහර ගතිය වෙනුවට අපිව කවදාකවත් පණ තිනකම් අමතක නොකරන ආස්වාද ප්‍රසවාසයත් එක්ක සම්බන්ධතාවය අපට තියෙන ආරක්ෂක ජපයන්ත්‍රයක් වාගේ ප්‍රතිපදාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය උලේ හිටියත් පිළේ හිටියත් මොන කරදරයක් ආවත් එයා දන්නවා එnde ende ende මූල කර්මස්ථානයේ සරණ පිහිට මූල කර්මස්ථානයේ තියෙන ආරස්සාව නැවත නැතු උරගා බලනවා. ඒක කරන්න පටන් ගත්තට පස්සේ මුළු ජීවිතයක් උත්සාහ කරත් එක දවසක්වත් මේක නිෂ්ප්‍රභා කරන්න බෑ. නැවත නැත් ඔප්පු කරන විතර කරන්න පුළුවන්. ඒක නිසා මේ පේන ලස්සන දර්ශන නිසා තමන්ගේ මූල කර්මස්ථානය අමතක කරපු එකේ ඩොක්කක් තමයි මේ පේන්න තියෙන්නේ. අනිත් දවසේ යනකොට මූල කර්මස්ථානයත් එක්ක හොඳට ඊට වැඩි විස්තර සහිතව බලන්න විස්තර කළ දේ විදිහ හොඳයි. ඒක අමතක කරුවොත් මම වැටෙන්නේ කබලෙන් ලිපට බව දැනගෙන මොන තරම් හෙලෙත් ආඩුවක් ආවත් අතරින් පතරින් හරි ආනාපානෙ බැලීමේ අරසව සහතික කරගත්තොත් මරණ චිත්තක්ෂණේවත් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා චරිමක අස්ථාත පස්සාතපි ඥානතෝ නිරුද්ධಂತಿ කියලා තියෙනවා. අන්තිම හුස්මත් යන්නේ සිහියෙන් කියලා කියලා තියෙන රාහුල පුංචි ආමතුරා. ඒක අමතක කරුවොත් ඉතින් අනාතයි අසරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මාගේ ආනාපාන සති භාවනාවේදී දැස් පියා පර්යංකේ පර්යංකේදී මාගේ ඉරියව්ව ගැන සිත යොමු කර සිතිලි වලින් තොරව සිටින අතර මුලින්ම අවට පරිසරයේ ශබ්දය හා ගන්ධයන් පැහැදිලිව මාහට දැනෙන්නට විය. සුළඟ මාගතේ දැවටෙන අයුරු එහි සිසිලස හොඳින් දැනුනි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රාශ්වාසය දැනෙන්නට විය. ආශ්වාසයේදී සිසිල් වාත ධාරාවන් නාස්පුඩුවල ගැටි ඇතුල්වන ආකාරයත් ප්‍රශ්වාසයේදී උණුසුම් වාත ධාරාවන් නාස්පුඩුවේ ඇතුළත ගැටෙමින් පිටව යන ආකාරයත් අත්විඳෙමු. මෙසේ සිටින අතර ශරීරයෙන් රශ්මියක් හට ගත් බව හා බවත් දාඩිය දැමීමටත් පටන් ගනී. මා ඒ අතරතුර ආස්වාස ප්‍රස්වාසයේ හිත තබාගෙන සිටියෙමි. විවිධාකාර අතීත ක්‍රියා සිතවිලි ධාරාවන් සිතට ගලායමට උත්සාහ කළත් මම ඒවාට ඉඩ නොදෙන්නෙමි. ආස්වාස ප්‍රාස්වාසය ගැනම සිත යොමු කළෙමි. ප්‍රාස්වාසයේ අවසානයේ ඇතිවෙන ශරීරයේ ගැස්මක්ද දැනුනි. මා ඒ ගැන වැඩි අවධානයක් නොකොට දිගටම ආස්වාස ප්‍රාස්වාසය ගැනම සිත බැඳගත්ෙමි. සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාදයේ දෙයත් දකුණු පාදයට අරමුණු කරමින් සිදු කළෙමි. මුලින්ම දකුණු පාදයේ විලුඹ සිට පාද ඇඟිලි දක්වා පොළව ස්පර්ශ කරන ආකාරයත් අනතුරුව දකුණු පාදයේ පාදයේ ක්‍රමයෙන් විලුඹේ සිට ඇඟිලි දක්වා පොළව ස්පර්ශ කරන ආකාරයත් අරමුණු කළෙමි. මෙසේ සක්මන් කිරීමේදී දෙපා මතට මාරුවෙන් මාරුවට කයෙහි බර දැනෙන්නට විය. දෙපා හා කෙන්ඩාවල මහත් වේදනාවක් හා අපහසුාවක් දැනෙන්නට විය. එම අපහසුයෙන් පැය දෙකක් තුනක් සක්මනේ යෙදුණෙමි. මා සක්මන මදකට නතරකොට අරමුණෙහි යම් වෙනසක් සිදු කරන්නට සිටුවෙමි. මා දෙපා පොළවෙන් ඉවතට ගන්නා අවස්ථාව අරමුණු කළෙමි. එසේ අරමුණු කිරීමේදී පොළවෙන් ඉවතට ගැනීමේදී ශරීරයේ බර ක්‍රමයෙන් නොදැනී යන ආකාරය වටහාගත හැකි විය. ශාරීරික වේදනාවද ඉක්මනින් පහව ගිය අතර පහසුවෙන් ඇවිද යා හැකි විය. පෙරදීට වඩා සිත වැඩි කාලයක් පහසුවෙන් අරමුණේ තබාගත හැකි විය. එච්චරයි. මේකෙදී පරියන්කේදී විස්තර කර තියෙනවා দাঁඩි දැල් රත් වෙලා ඇඟ අපහසුතාවයටපත් වෙච්ච ගතියක් අතර සක්මණේදී තිසරකල් තියෙනවා කෙන්ඩ කකුල් වල තද වෙච්ච අමාරු ගති පේනවා කියලා මේක ඇත්තටම හොඳටම සතිය පිටව බවට ලකුණු. යෝගාවචරය හිතනවා මේ කරදර කියලා. නමුත් ඇඟේ සතිය හොඳට පිටවපු වෙලාවට ඒක වෙන්න නොතිබිච්ච තරම් මේ තියෙන දේවල් ඇම්ප්ලිෆයි වෙලා නැත්නම් උද්දීපන වෙලා පේනවා. ඉතින් හැම වෙලාවෙදිම යෝගාචරය ඒක සලකනවා මේ දාඩිය දාන්න නෙමෙයි මේ වෙලාවේ යාකන්ඩිෂන් වෙන්නයි තියෙන්නේ කියලා. නැත්නම් කකුලේ අමාරු වේලෙට බෑ මේ උඩින් යන්නයි ඕනේ කියලා. මේ ලැබෙන අත්දැකීම් එකක්වත් මධ්‍යස්තව ඉදිරිපත් කරන්නේ නැත්නම් සක්මන් කර කර ඉනකොට පරියන්ක ඉනකොට ඒ දැයින වෙහෙස. ඒකට කියන්නේ දරතේ කියලා කියනවා. එහෙම නැත්නම් පරිලාහේ කියන වචනේ සරුවචනසේ පාවිච්චි කරනවා. දැවිලි තැවිලි කියන පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, දවන ගතිය සහ පෙළන ගතිය කියලා සාරිපුත්‍ර සංසඳන කරලා මේ තමයි දුක්ඛ සත්‍යයේ ප්‍රධාන ලක්ෂණ. ඉතින් මේක ආපුවාම අඬන්න පටන් ගත්තොත් මම මේ භාවනා කරන්න ආවේ ඇඟ රත් වෙන්න නෙමෙයි ඒක සීතල කරන්න කියලා. ඉතින් ඒ දුක්ඛ සත්‍යයට මූණට කියලා ගහිල්ලක් තමයි කරන්නේ. මේ වගේ තියෙන වටිනතේ තමයි ඒක දරන්න පුළුවන්. කදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ. හැබැයි ඒ දැවිලි තැවිලි පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දාහ පරිලාහ. එහෙම නැත්නම් පොළන ගති, පෙළෙන ගති සහ තවන ගති. මේක අමතක කරන්න ගියොත් තමයි අපිට ওই භයානක ලෙඩ රෝග එන්නේ. මේකත් එක්ක නිතර ජීවත් වෙන මනුස්සයර කිසිම ලෙඩක් කවදාකවත් එන්නේ නැහැ. එමස ශරීරයත් එක්ක ජීවත් වෙන්නේ පුළුන් කොට්ටවල ජීවත් වෙන්න හදන්නෙත් නැහැ. ඒ නිතරම ශරීරයෙන් එන මේ ජීවත් වෙන බවට තියෙන ලකුණ අපි කායගත සතිය කියලා කියනවා. කාය කයානෝගිය සිහිය කියලා. තවාසනාවකට වගේ මේක වැරද්දක් කියලා හිතනවා. භාවනා කරන්න යනකොට මේවා නොආයුතුයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක නා කරන්නේ එනේන ලකුණට මූණට කියලා ගහන එක තමයි. උණු වතුර වක්කන එක තමයි. අමුත්තන්න ගහලා එලවන එක තමයි. ඉතින් ඒක ඒක සතිය පිටින බවට ලකුණක් කරගත්ත කෙනා හැම මොහොතෙම ජීවත් වෙනවා. ජීවත් වෙන හැම වෙලාවෙම පිළීම තේරෙනවා. දැවීම තේරෙනවා. තැවෙන ගතිය තියෙන බෑ අනුන්ගේ පිළීමක් නෙවෙයි. ඊයේ පිළීමකුත් නෙවෙයි. හෙට පිළීමකුත් නෙවෙයි පිළීම. මේක දන්න කෙනාට මායයටත් මුකුත් කරන්න බෑ. ඉතින් ඒක දුක තේරුම් ගන්න හදන යෝගාවචරයා දුකට කරරිනවා නම් දුකේ නෝට චර්චුරු ගන්නවා නම් ඉතින් අමාරුයි මේ මනුස්සයට යෝගාවචරයි කියලා කියන්නේ. මේ පැමිණි දුක් පැණිදහයි කියලා අපි මේ මූණ දෙන්න ගියාම මොන්නම කෙනෙකුටත් දෙන්න බැරි සහතිකයක් දෙන්න පුළුවන් දරා ගන්න පුළුවන් මේ වේදනාව දැරුවොත් සංසාර දුක වළක්වන්න පුළුවන්. මේ දරා ගන්න පුළුවන්ක පැත්තක තියලා සැප විදිහට ගියොත් සංසාරයක් දුක් අපි කරා පැමිණෙනවා. ඒ නිසා යෝගාවචරණ මේක පුරුදු වෙන්න පුළුවන් අවුරුදු 7ක් කල් දීලා තියෙන බුදුහාමුදුරුවෝ. ඕන අවුරුදු 6න් පුරුදු වෙන්නත් පුළුවන්. නැත්නම් උදේ දැනගත්තාම හැන්දෑව වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ වෙත පැමිණෙන දුක් වලට චරුචරු ගන්න එපා. කතන්දර ගොතන්න එපා. කාටවත් කියන්න එපා. අනික් විනයිනේ ඊටත් වැඩිය දුකක. මේක මේ ජීවත් වෙන බවට ලකුණක් සතිය පිහිටව බවට ලකුණක් කායගත සතියක් කරගත්තට පස්සේ පැය 24ෙම සතියෙන් ඉන්න පුළුවන්. කදාක හිතා ගන්න බැරි එකක් එතකොට අපිට හම්බ වෙන්නේ. හැබැයි ඉතින් මේක යෝගාවචර මේක ඇඹුල්ලට ගත්තොත්, පැංගිරිරහට ගත්තොත්, නදකින් කියන්න ගත්තොත්, නොපතන් කියන්න ගත්තොත්, ඉතියාට ආය අපායටම යන්න ඕනේ නැහැ. කොයි වෙලාවෙත් ওই කරදරේ තමයි තියෙන්නේ. කන පින්ත මේ ඉවරකුත් නැහැ. කතන්දර ගිතිල්ල ඉවරකුත් නැහැ. අරයට මෙහාට දොස් කියමින ඉවරකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියතුවේ නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨිතු. රිංග ගන්නත් එපා. ඕගෙන කතන්දර කියන්නත් එපා. ඕගෙන අභිරමණය කරන්නත් එපා. පැමිණි දුක් පැනිතයි කියාගෙන යන් කිය. ඉතින් ඒකේ මේ මූලික පාඩම් ටික ලැබිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම ඒ වෙද්දී ඒ සාමාන්‍ය පිළීම දැවීම තියෙනකොට භාවනාවේ ඉන්න බවට දැනගන්න මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ඒක නිතර ඇසුරේ තියා ගන්න ඕන. නිතරම නැති වුණාට කමන්නේ නැහැ. එතකොට හැබැයි ලස්සන මෙන්න මෙහෙම හෙල්ලක්කාරකමක් කරත හැකි. මෙන්න මෙහෙම හිතුවක්කාරකමක් කරත හැකි. මොකද්ද? Tamange හිත පිට ගිය බව දැනගෙන නැවත නොගෙන පිට ගියේ ගේම තියලා බලන්න පුළුවන්. එයා නිකම්ම gedere එනවා දැනගෙන මේ හිත පිට ගිහිල්ලා තියෙන හිතවිල්ලක් කියමු. ඔව් මගේ හිතේ තියෙන හිතවිල්ලක මම දන්නවා. මං ආයේ ගන්න යන්නේ නැහැ. ඒකවල තේරෙන පටන් ගන්නවා මේ කෙලෙස් කිසිම දෙයකට ඒක අඳුනගත්තට පස්සේ ඉන්න බෑ. මගේ හිත පිට ගිහිලා තියෙන, මගේ හිත වේදනාවක තියෙන, මගේ හිත අද්දක තියෙන, නුරුස්නා ගති නෑ. මෙතන ඉන්න බව දන්න. ආපහු ගන්න පුළුවන් ඕනේ හැකියාවක් තියෙනවා ගන්නෑ. එතනම තියෙනවා. මේ තමයි කෙලෙස් තවනවා කියන්නේ මෙන්න මේකට. හැබැයි ඊට ඉස්සෙල්ලා හොඳට දැනගන්න පිට ගියා. ඇතුළේ මේක පිටින් දතුට ගන්න පුළුවන් ගත්ත බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කර කර ඉන්නකොට පේනවා පිට ගියා පිට ගින බව දාන්න මොනවක්වත් කරන්න බෑ ඔය යුනිවර්සිටි එකේ අපි යන්නේ ඉස්සර රැග් සීසන් එකේදී විජයවර්ධන හෝල් එකට මාස් හෝල් එකේ ඒ කොල්ලෙක් ඉන්නවලු හරිම ලැජ්ජයි පස්සේ මූට මේ පාරයින්ද ගෙනල්ලා හෝල් එකේ ඉන්නකොට එළියේ ඉන්නකොට සරම ඇඳගෙන ඉන්නේ. ඊට පස්සේ කවලු මේ ගහේ පාතට ඉල්ල තියෙන අත්තක කොලේ දිවෙන් කඩපන් කිය. උඩ කියලා කඩපන් කිය. එදි මිනිහා දිව දෙක කරන කවලු බෑ බෑ. අතින් කොලේ අල්ලන්න බෑ. කටෙම කඩපන් කියලා අත් දෙක පොල්ලක තියලා බැඳලා සරම කැඩුවා. දැන් මොනවාක්වත් කරගන්න බෑ. කුරුසෙට තියලා එන ගහලා සරම කැඩුවලු. මු කරවනම නිකන් හිටියලු පාර යන මිනිස්සු කෑනට කඩපු උන් ඇවිල්ලා ඇන්දේවලු. අය වෙන මොනවත් කරන්න. අරෝ ගණන් ගන්නෙ මොනද? ඔච්චර කල් අන්තිම ලැජ්ජයි. ඌ කර්ම ගැටුවට පස්සේ කරබන් නිකන් හිටියලු. මේ කඩපු උන් ඇවිල්ලා අය හඳගෙන ලත් දෙක ගලවලා කාමරේට පුව පිටක් කරන. ඒ වගේ කෙලෙස් වලට විලි ලැජ්ජ නැත්තම් අපිටත් විලි ලැජ්ජ නැතුව ඉන්න ගියද ඔන්න ඔබට හිත පිට කියලා තියෙන හිටපන් කියලා. එයාම ඇවිල්ලා ධර්ම අන්දනවා. ඒවට යන්නවත් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැත්නම් හිත පිට ගියා. මෙන්න ඇතුළ මෙන්න ඇතුළට ආව බව ප්‍රත්‍යක්ෂණය කියන තුන. මූලික අයනු අයනු දන්නේ නැතුව පාඩම් පන්ති කරන්න යට ඔක ඇති වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් පිට ගියා ඉන්නේ හිතුව මන්න මොකෝ. ඌම සරමන්දනවා. එදාට තේරෙනවා බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ මොනම කෙලෙසයකටත් ඔලු උසන්න බෑ. මොනම කෙලෙසයක්ව සති විතර බලවත් නැහැ. අපි මේ අපි විහිං සතියේ ඉන්නකොටත් කෙලස් බලවත් කියලා හිතාන කනපින්දම් ගහගෙන අඬා වැටෙනකොට සතිය හරියට අසරණ තත්ත්වයකටපත් වෙනවා. ඒ යන්න දෙන්න ඕන කෙලෙසකට. පළවෙනි දවසේ දෙවෙනි දවසේ නම් ඒක ඉච්චර ගැළපෙන එකක් නෑ නේද? පහු වෙනකොට බලන්න කෙලස් වලට ගියාට පස්සේ දැනගෙන මම ඉන්නේ අසවල් කෙලෙස කියලා. හොන්තට අවදියෙන් ගත කරන්න බලන්න මොනවක්වත් වෙන්නේ නෑ. මේ වගේ විස්තර කරන කෙනෙකුට ඒ වගේ සෙල්ලක්කාරකම් කරලා බලතැයි පිටිගියේ වහාම ආපහු ඉංජු ඉංජු කියලා ගන්න එපා බල්ලගේ දෙට. ඔතන ඉඳගෙන ඌට කියනවනේ දැන් ඔබ දන්නවා ඔබ පිට ගිහිල්ලා තියෙන්නේ කියලා. දැනගත්ත ගමන් ඌවලිගේ පාත් කරගෙන ආපහු කූඩුවට එන වෙලාවක් එන. ඒක නිකන් සෙල්ලක්කාරකමට තියාගන්න. ඊට ඉස්සෙල්ලා මම අර කිව් පාඩම් 1 2 3 මේ පුහුණු කරන්න. එතකොට අපිට කෙලස් වල ඉඳද්දිම කෙලස් වල ඉන්න බව දැන ගැනීම හරහා කෙලස් වලින් නොකෙලසි ඉන්න පුළුවන් ගතිය ඉන්න ගන්න. තෙරුවන් සරණයි. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. හුස්ම දෙස සිත පිහිටවන ලදී. මුලදී දීර්ඝ හුස්ම දැනුණු අතර පසුවය කෙටි හුස්මක් බවට හැරුණි. මුලදී ආශ්වාස ප්‍රාශ්වාස වෙන්ව හඳුන වෙන්වෙන්ව දැනුණත් පසුව එය වෙන්ව නොදකින ලදී. මෙසේ සිටින විට එය ක්‍රමයෙන් ගිලිහි යන ලදී. එසේ සිටින විට යම් අවස්ථාවල පාදයේ වේදනා දැනෙන අතර එයද නැති වී යයි. විදුලි පංකා ශබ්දයට වරින්ව ශබ්දයේද වරින්වර ඇසෙන අතර එයද තුනී වී යයි. මෙම අවස්ථාවේ මම සිටින බවද නොතේරේ. මෙම අවස්ථාව විස්තර කර නොහැකි නමුත් නමුත් ඝන කැලයක් තුල ගමන් කරමින් සිටින විට හදිසියේ පිට්ටනියක් වෙතට පැමිණෙන පැමිණුණා වැනිය. එම අවස්ථාවෙන් මිදීමට හෝ ඒ තුල සිටීමටද සිටිවිල්ලක් නැත. එවැනි අවස්ථාවකට පැමිණ විට තව දුරටත් මා කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. මෙසේ සිටින විට මා අසලින් සියුම් ශබ්දයක් පැමිණ බැවින් ඒ අවස්ථාව ගිලිහි මට එයින් මිදීමට සිදුවිය. ඉහතින් සඳහන් කළ අවස්ථාවේ මා කොපමණ කාලයක් සිටියේදැයි නිශ්චිත නැත. එය පැය භාගයකට වැඩි කාලයක් බව මට පසුව වැටහිනි. ස්තුතියි. ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදීම බලාපොරොත්තු සඵල වේවායි ප්‍රාර්ථනා කළමි. මේක තවත් හොඳට පුහුණු කරන එකයි පළවෙනි උත්තරේ. පුහුණු කරනකොට තේරෙයි එතන මමයා නැහැ. දැන් මමයා අහනවා මම දැන් මොකද්ද කරන්න ඕන කියලා. ඒ කියන්නේ නැති මමයා ආයෙ ගෙන්න ගන්න මේ මමයා දෙන ගොඩ පෙරක දෝරකමට ලනුව කාලයි යෝගාවචර මේ ලියන්නේ. මේ උපක්‍රමයේ සරුවචාන්සේ පෙන්නනවා මේකේ මමයා ඉන්නකම් කැළඹෙලි දියරැලි ආකූල මම නැත්තන් කියලා රස මොනවක් කරන්නේ ෂෝක් එකට යන දැන් මම මොකද්ද කරන්න ඕන කියලා මම ඇවිල්ලා අහන මේකට උත්තර දෙන්න හදනකොට ප්‍රශ්නේ බාරගත්ත මිනිහත් වැරදි යෝගාවචරයත් අහන්නේ කිසිම අදාළ නැති ප්‍රශ්න මොකද Tamanne මොනවත් කරන්න බැරි වෙලාවක් මේ ඕන වුණත් කරන්න බෑ ඉතින් ඒකේ මේ නැති මම කාය මේකට දාගෙන මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්න අපේ හිත කොච්චර චපලද කියලා බලන්න කොච්චර ෂටද කියලා බලන්න කොච්චර මායාවිද කියලා බලන්න හිතේ නිකන් අනුකම්පාවෙන් දිනුව බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්න වගේ. තන්නේ කරම ලැබිච්ච විවේකේ නැති කරලා නැති මමෙක් ආය හදා ගන්න හදන ගතිය. ඉතින් මෙව්වට උත්තර බඳපෙක තමයි මෙතෙක් කල සංසාරේ කරේ. දැන් කරණ තියෙන මම කොටු කරලා එයාට රිංග ගන්න තැනක් නැති වෙනද බලලා පුළුවන් තරම් ඒක බුද්ධි විදින. බුද්ධි විදිනකොට තේරෙයි ඒකේ ඉන්නකොට මොනවක්වත් කරන්න බෑ. ආවල් දෙකරපන් කොට කරන්න පුළුවන්කමක් තියෙන බලන්නේ වටිනාකමක් තියෙන. එතන අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක හුරු කරගන්න දෙන්නේ නැති වෙන්නයි මේ හිත නානා විටි කෝලං කරලා බහුරු කෝලං කරලා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානාරුදු වේසමවා මග අවරන්නේ. මේ ඔක්කොම යෝගාවචරය හිතන අභිවෘද්ධියට හිත දෙන ගොඩ පෙරක දෝරුකම් කියලා. තන්නේ කර කොටු කරපු මමයා නැවත ඇති දේශ සීමාව අල්ලා ගැනීමට කරන ප්‍රයෝග මේ මාර්ගපාක්ෂික ප්‍රශ්න. නමුත් උත්තරය තියෙන බෑ. උත්තර නම් මොකද මෙතන ගියාට පස්සේ බලන්න මේ කැලෙලියට ආවට පස්සේ කැලේ රින්ගගෙන ගියේ මිනිස්සයා ආයේ කැලේ අද්ද ඉල්ලන්නේ එහෙම නැත්නම් මේ හම්බෙච්ච කල්ලෙඩිය පුළුවන් තරම් බුද්ධ විඳිනවද කියන එක. ඇත්තට අපිට බුද්ධ විඳින්නත් බෑ ඒක වෙලාව ආපුවම ඒක නැති වෙනවා. ඒක හේතුඵල ධර්මකින් එන එකක්. මේකට මම ක්‍රින්ග ගත්තේ නැත්නම් වැඩේ ලස්සනට යනවා. මම ක්‍රින්ගපු ගමන් අසම්බර රෝදේ දිච්ච කරතයක් වාගේ මේක දඩබඩ දඩබඩ ගන්න යනවා. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. නිවනේ යනකොට අතරමඟදී හම්බෙන තැනක් මේ. මේ කරදරයක් නැත්තන කම්බෙච්චාම අපි කොච්චර විහිං කරදර හොයා ගන්නවද? විහිං අහනවද ප්‍රශ්න? දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ලැබිච්ච தත්වෙට නිග්‍රහයක්. ලැබිච්ච தත්වෙට අනදර කිරීමක්. අපිට හිතෙනවා මේක ධම්මවිචේ සම්පොච්චංගය කියලා නැත්නම් විචාර බුද්ධිය කියලා නැත්නම් මීමන්තා නෝන කියන්නේ මේක තමයි මෝඩකම කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි තෘෂ්ණාව කියන්නේ කරුණාකල පැහෙන්නේ නැතුව ඉන්න හදන. එතකොට හම්බෙන්නේ අර ලැබෙන විවේකයේ තවදුරටත් ඒකට අනුග්‍රහ කෙරුවා වෙනවා. පවත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි මම දැන් නිවන් දැක්කයි කියලා ඉක්මනට ෂෝට් කට් හොයන්න යන්න එපා. මේක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේක සාපේක්ෂව කෙලෙස් සත්‍යනත් එක සංසන්දනය කළා. ඊතුරු අභ්‍යාසය කරන්න ඊට ඉස්සලා මේක හොඳට Tamange හැබැයි නිවහන බවට අපේ ප්‍රകൃතිය මේක බවට මේ අපි ඉඳුරංගේ ගත කරන හැම වෙලාවකම අපි කරන්නේ රංගපෑමක් සහ විකෘතියක්. මේ තමයි අපේ හැබෑ නිවහන අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා අපේ මනස තිබ්බේ ඔතන. කිසිම දෙයකින් කෙලසිලා නැහැ. ඔතන තමයි ඊට පස්සේ 6 4 තේරුම් ගත්තට පස්සේ තමයි මේ කක්ක කොට දාගත්තේ. ඊට පස්සේ තමයි මම ඇින්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේ යුද්ධ. ඊට පස්සේ තමයි මේ රණ්ඩු. ඊට පස්සේ තමයි මේ රුචි අරුචිකා. අතන මොකුත් නැහැ. ඒ නිසා අපේ මනස නැවත ගිහිල්ලා තියෙනවා පටන් ගත්ත තැනට. එතින් ගියාට පස්සේ දැන් ආයෙත් කක්ක කරගන්නේ කොහොමද කියලා අහන්න යන්න එපා. පුළුවන් තරම් එක සිද්ධි කරන්න, වශී කරගන්න, උරු කරගන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම පර්යංක භාවනාවට හිඳ ගැනීමෙන් පසු මම දැන් මෙතන යයි මෙනෙහි කොට ඉඳගෙන සිටින ඉරියව්ව ඉරියව්වට සිත යොදවමි. එය මම එය මට මට කිරීමට හැකිය. ඊට පසු මම ආනාපාන සති භාවනාව වඩමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුල් හුස්ම රැලි 5ක් 6ක් සතියෙන් මෙනෙහි කරමි. එහිදී ආශ්වාස හුස්ම රැල්ල නාසයේ ඇතුල් කෙළවරේ ගැටි යනසේ මට වැටහේ. නමුදු ප්‍රාශ්වාස හුස්ම රැල්ල ගැටෙන තැනක් නිශ්චය කර ගැනීමට නොහැකි උවද ප්‍රාශ්වාසය වන බව වටහාගත හැකිය. ඉන්පසු මගේ සතිය ගිලිහි ගොස් නිදිමත ස්වභාවයක් සහිතව යම් සිතවිල්ලක් දිගේ ගොස් නැවත සතිය මා තුලට පැමිණේ. මට හිතෙන ආකාරයට සතිය નિરાයසෙන්ම නැවත පැමිණේ. එවිට මට දැඩි නිදිමතක් දැනේ. ඉන්පසු නැවත මම මූල කර්මස්ථානයේ සිත පිහිටවන්නට උත්සාහ කරද එය හුස්ම වාර එකක් දෙකක් පමණ කිරීමට හැකිවන අතර නැවත සතිය ගිලිහි ගිලිහේ. එයට මම කම්පා නොවෙමි. සමහර අවස්ථාවලදී සිත ඇතුලෙන් කෙනෙක් කතා කරන ස්වභාවයක් මට දැනේ. සිත පිට ගිය වේලාවට එම තැනැත්තා දැන් මොනවද ඔය සිත සිතා ඉන්නේ භාවනා කරන්නේ නැද්ද යන යන්න ප්‍රශ්න නගයි. එවිට නැවත සතිය පැමිණේ. තවත් සමහර වෙලාවදී වෙනත් සිතවිලි ගැන මතක් කර දෙයි. එවිට මම උත්සාහ කර නැවත ආනාපානයට සිත ගෙන එමි. ඉන්පසු නැවත හුස්ම රැලි දෙක තුනක් 100න් මෙනෙහි කිරීමට හැකිය. ඊට සඳහන් ආකාරය નિවරදිද වැරදිද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාව කාරුණිකව ඉල්ලා සිටිමි. සතියෙන් සිටීමට හැකි කාලය වැඩි කර ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වාක්‍ය තුනක් ලියවිලා තිනවා. හිතලා ලියපේවා නෙමෙයි නමුත් ඒ කෙලෙස් ඉස්මතු කරලා තියෙනවා. තුම් පොලක දෙපොලක සඳහන් කර තියෙනවා මගේ සතිය ගිලිහුණයි කියලා. අන්තිමට අහනවා මට මේ ගිලිහෙන්නේ නැතුව දිගට පවත්න්නේ කොහොමද කියලා කියන්නේ කියලා. නමුත් මෙතන හොඳට මේ යෝගාවචර බලෝ සතිය නෙවෙයි ගිලිහෙන්නේ අරමුණ ගිලිහෙනවා අනාරම්මනේ සතිය තියෙනවා. මේ අනාරම්මනේ සතියට සාදර නැති නිසා මේක අඳුනගත්තේ නැති තත්ත්වයක් නිසා අරමුණු වෙන අරමුණක් නැති නිසා සතිය ගිලිහුණා කියලා පටලවා ගන්න මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක්. අපිට යමක් පේන තාක්කල් ඒ පේන දේ සතිය තියෙනවා. නමුත් යමක් නොපෙනෙද්දී සතිය තියෙන්න පුළුවන්. ඒකට කියනවා අනාරම්මන සතිය. එහෙම නැත්නම් අනිමිත්ත සතිය කියලා. ඉතින් ඒකට හිත ගියාට අපේ හිත පේන දෙයක් නැති නිසා සංඥාවක් නැති නිසා වේදනාවක් නැති නිසා සංස්කාරයක් නැති නිසා රූපයක් නැති නිසා ලේසියට සතිය නැති උනායි කියලා කියනවා. ඉතින් මේක සමත භාවනාවේදී රූප ධාන අරූප ධාන හරහා රූප අරමුණක හිත පවත්තලා සමාධිගත වෙනකොට රූප ධාන කියලා කියනවා. ඊට පස්සේ රූපේ නැති තැන සමාධිගත වෙන්න පුළුවන් අරූප ධාන කියලා කියනවා. දෙකේදිම තියෙන සතිය රූපාරම්මන සතිය තා අනාරම්මන සතිය කියලා ගන්න පුළුවන්. ඉතින් මේ ඒකට අවශ්‍ය සුතමේ ඥානෙ නෑ. ඒකට අවශ්‍ය කරන චින්තාමේ ඥාන නැති නිසා වාක්‍ය තුනක් ලියවිලා තිනවා මේ දෙකේදිම සතිය ගිලිහුණා. මගේ සතිය ගිලිහෙන්නේ නැතුව පවත්ව ගන්න යන්නේ කොහොමද කියලා අන්තිමට අහනවා. බැලුව බැලමට එකම තැනකවත් සතිය නැති වෙලා නැහැ. නමුත් යෝගාවචර සාප කරනවා නම් මට සතිය නැතුණයි කියලා සතිය නැතුණාට වැඩි හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අසුවිරු ඥාන අවශ්‍යයි. එතනෙම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එකන කතා කරනවා කියන්නේ අරමුණු ඒ අරමුණු ආපු ගමන් සතියේනවා. ආනපනේ ආපු ගමන් සතියේනවා. නමුත් අරමුණකුත් නැතුව කතා කරන සද්දෙත් නැතුව ආනපනෙත් නැතුව සතිය පවත් ගන්න පුළුවන් තැනක් තියෙනවා. එතෙන්ට යන්නතු කවදාකවත් නිවන් ලබන්නත් බෑ. නමුත් ඒකට ද්වේෂ කරනවා නම් ඒක නොදැන ඉන්නවා නම් එනත් ඒක බයක් චකිතයක් කරගන්නවා නම් ඒ යෝගාවචර සතිය උත්කෘෂ්ඨම අවස්ථාව ප්‍රතික්ෂේප කරાવી. ඒ නිසා මේ කියන්නේ වෙනස් වෙනවා දකින්න කැමති නෑ. අරමුණේ රූපාරම්මනේ වේදනාවේ සංඥා සංස්කාර වල කරපු සතිය වෙනස් වෙලා අරූපේ වේදනා නැති තැන සංඥා නැති තැන සංස්කාර නැතන සතියක් තියෙන්න පුළුවන් කියලා පෙන්නලා තියෙද්දිත් ඒක සතියේ නැතිවීමක් කියන මායාවට මුසාවට වංචනික ධර්මයට අහු වෙලා තියෙන නිසා අනිත් දවසේ බලන්න අරමුණ ගෙවෙනකොට තමයි සතිය හොඳටම තීක්ෂණ වෙන්නේ. ඒතර සතිය නැතුණයි කියලා කියන්න හදනවනම් ඒක මේ අනිච්ච සංඥාව මතුවෙනකොට නිච්ච සංඥාවට ආවඩන කතාවක් තියෙනවා. ඒ නිසා මේ පළවෙනි අවස්ථා දෙකේ පිටපොට ගියක හරිපාරේ දාගත්තොත් ආයේ අරමුණ සතිය ඇති කරන හැටියක් නෙවෙයි දැනගන්න තියෙන්නේ. මේ අරමුණක් නැතුව පවත්වන සතිය කොහොමද කියලා දන්නවනම් මෙතන චෝදනා කරන දෙයක් නැහැ. මේ ලියපෙකනට මම මේ කියන එක වැටහෙනවද මන් දන්නේ. ද නැත්තම් මේ තවදුරටත් විස්තර කරන්න ඕනේද? අපි යනවා එවන ඊගා ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කළ විට ආස්වාසේදී නාසය තුලද ප්‍රාස්වාසේදී උඩතොලින්ද හුස්ම රැල්ල වැඩිම තේරුම් ගතිමි. ආශ්වාසයේදී හුස්ම දිගු බවත් ප්‍රාශ්වාසයේදී කෙටි බවත් තේරුණි. සිතට නොසතුටු සිතවිල්ලක් පවා ඇති වූ විට සිනිඳු වේග සිනිඳු වේගන යමින් තිබූ හුස්ම රැල්ල නැවත ගොරෝසු බවක් වැටහිණි. හුස්ම ගැන අවධානයෙන් සිටීමේදී ගොරෝසු හුස්ම ක්‍රමෙන් තුනී තුනී බවට පත්වන බවත් ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස රැල්ල නොදැනීම යන විට ඒ සමගම සිතුවිලි ගොඩක් විත් මා නැවත ව්‍යාකූල බවට පත් කරයි. බොහෝ වේලාවක් යනතුරු නැවත හුස්ම රැල්ලට සිත යෙදවීමට නොහැකිය. ඒ සඳහා ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. මේ මේ ලියුපේ කරනාට ඉස්සර දීපු උත්තරයෙන් උත්තරයක් ලැබුණාද නැත්නම් තාම ප්‍රශ්න තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඉස්සර කරපු විග්‍රහයෙන් තේරුණාද මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් තවදුරටත් විස්තර අවශ්‍යයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට පිළිතුරක් ලැබුණා මට තියෙන අන්තිමට දැන් අන්තිමටම මට දැනී ගියාට පස්සේ නැවත මට ඒ තත්ත්වයටපත් වෙන ගොඩක් වෙලාවක් යනවා. නැවත එනවා කියන්නේ මොන නැවතේ හුස්ම රැල්ල ආස්වාද ප්‍රාසන දැනෙන්න ගන්න හුඟක් වෙලාවක් යනවා. නැවත හුස්ම ගැනීම එක හොඳයි කියන අදහසින්ද කතා කරන්නේ. ඔව් මට නැවත එතනට එන්න ඕන ආස්වාද ප්‍රාසන නැවත එන්න ඕන නිසා. ඒ මොකටද? යාපෝ කෙලෙස් ඕන නිසා. ඒක තමයි අපිට තියෙන්නේ අපිට කෙලෙසයක් නැතුව නිකන් උන වගේ යකට. මොනවා හරි තියෙන්න ඕන. ඒ නිසා මොනවාක්වත් කෙලෙස් නැත්තන්ට ගියාට පස්සේ ඒ කූඩලට කොට උඩ ඉන්න බෑ වගේ ආය හොයනවා කොහාන පානේ හොයනවා එක්ක මොනවා හරි පරණ මතකයක් හොයනවා. සතිය පවත්වා ගන්න ඕන නිසා. නෑ නෑ මොන සතියකද ඔතන සතිය තියෙනවා අරමුණු නැතුව. දැන් අපි අර අරමුණේ සතියේ තියෙන කැමැත්ත නිසා මෙතන ඉඳගෙන ආය අරමුණක් ඉල්ලනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා. අහණ්ඩයි ඒක එතකොට තේරෙයි. ගොරෝසු ආනාපානේ මධ්‍යස්ථ ආනාපානේ සියුම් ආනාපානේ කිව්වොත් ගොරෝසු ආනාපානේ පවත්තන සතියේ මධ්‍යස්ථ ආනාපානේ පවත්තන සතියේ සහ සියුම් ආනාපානේ පවත්තන සතියේ වඩාම කාර්යක්ෂම හොඳම සතිය තියෙන්නේ කොයි වෙලාවෙද? ගොරෝසු වෙලාවේද මධ්‍යස්ථ වෙලාවේද සියුම් වෙලාවේද? ගොරෝසු වෙලාවේදී ආන්න ඒක තමයි මෝඩකම කියන්නේ. කියන්නේ ගොරෝසු කෙලෙස් වලට කැමති. ඒක කිව්වත් කවුරු නැහැ ගොරෝසුරේ මධ්‍යස්ථක කියලා නම් මධ්‍යස්ථ කෙලෙස වලට කැමති. නෑ ඊට පස්සේ සියුම් එකට කිව්වොත් ඒක නම් සියුම් එකට කැමති. ඊට පස්සේ අන මොනක්වත් නැතුව තී ධානාපන තිබුණොත් මොනොත් කෙලෙස් නැහැ. අපේ හිත කොච්චර ආසාවෙන් තොංගාණෙන් කෙලෙස් කොන්තර මිලදී ගනු ලැබේ. තොග වශයෙන් මිලදී ගනු ලැබේ. බුදුහාමුදුර කොච්චර සත්‍යද බලන්න අපි කොච්චර කෙලෙස් වලට ආසද කියලා බලන්න. දොස් කියනව නෙවෙයි මම මේ. අපේ හැටි නිකන් ඉන්නම බෑ. මොනවා හරි කරන්න. නිකන් ඉන්න බෑ කොහොම කොහම හරි ගාබල්ලාපන් පෙස්සන් කියලා ආහනපානේ හරි ගන්න. නමුත් Taman දන්නවනම් අරමුණ නැති වෙලාවේ තියෙන සතිය. ඒකට සමාදම් වෙන්න බෑ ඔය ඔය ඔය ගතිය තියෙන තරම් මොකක් අරමුණක් ඉල්ලනවනේ. අරමුණක් නැති වෙලාවේ තියෙන සතිය උත්කෘෂ්ඨම සතිය. නමුත් අපි හිතට එතකොට ලගින්න බෑ. හිතට මෙතන තණ්හාවට හිටින්න බෑ. මෙතන පවත්වාගෙන යන්න බෑ ස්වාමීන් වහන්සේ. පැවැත්තිල්ල තමයි සංසාරේ කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ කොහොම හරි මේක පවත්වන්න. බුදුහාමුදුරුව අපවත් වෙන්නයි කතා කතා. ඒ නිසා කට්ටිය කැමති නෑ රිට්‍රීට් එකේදී අපවත් වුණොත් එහෙම. කාලි කචල්නේ රිට්‍රීට් ඕගනයිසර්ටත් කචල් මේ පැවැත්ම සහ නැවැත්ම කියන කතාව අපි ලොකු සංහසේ පොතේ අන්තිමටම ලියලා තිනවා. අපි කොච්චරක් මේ පැවැත්මට දිර දෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ අනුන්ටත් දුක දෙනවා තමන්ටත් දුක් ගන්නවා. ඒක නිසා මේ නැවතිච්ච වෙලාවේ නැවතිච්ච බව දන්න එක දැනගන්න තමයි මම ඉස්සලා කිව්වේ පිට ගිය අරමුණක් ආය අරමුණට ආවට පස්සේ අරමුණට ආපු බව සාතික් කරගන්න. ඒ වගේ දවසක තීරෙයි අරමුණ අතහැරලා හිස්තැන්න ගියාට පස්සේ හිස්තැන ඉන්න බව සාතික් කරනවා කියන එක නිින්ද ගියාට පස්සේ නිින්ද ගිය බව දැනගන්නව තරමටම සූක්ෂම දෙයක්. ඒක කරන්න අමාරුයි කියලා කියනවා. නමුත් කරලා කරන්න බැන්න නිවන් දකින්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මගේ හිත නිතරම අරමුණට කැමති. ඒ කියන්නේ කෙලෙස් වලට කැමති. ගොරෝසු අරමුණට කැමති නම් ගොරෝසු කෙලෙස් වලට කැමති. සියුම් අරමුණට කැමති නම් සියුම් කෙලෙස් වලට කැමති. අරමුණු කිසිවක්ම නැත්නම් ඥාන කිව්වනම් අන්න අපිට හිතා ගන්න පුළුවන් දැන් නිවනට කිට්ටු කරලා. ඊට පස්සේ එතන තියෙන අසහනේ මොනවා හරි කරන්න ඕන ගතිය යන්නේ නමක් නැතුණා වගේ ගතිය මම්මුලා වෙච්ච ගතිය තමයි කෙලස් කියන්නේ. එතන කෙලස් යනවා හිත කෙලස ගන්නවා පිරිසුදුකම තියෙද්දි මොනවා හරි එකක් දාගන්න කියලා. ඒකෙදි හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා ඉස්සගේ ඇහි ඇස්ගෝලයට වැලියටයක් තියෙනවලු ඒ වැලියටෙලු ගහන්නේ ලම්බ කැටේ වගේ පොළොව මේ පැත්තේ අහස මේ පැත්තේ කියලා. ඉතින් හැම වෙලාවෙම ඇස්ගෝලයට වැලියටයක් තියෙනලු වැලි හරි මොනවාද සියුම් කොටස්. ඉතින් ඒ විද්‍යාඥයන් කරලා තියෙන්නේ ඒ ඉස්සා හැවාරින වෙලාවේදී ඒක ඔක්කොම එළියට යනවා. ඊට පස්සේ මූ හැවෑරෙන්න දාලා තියෙන්නේ තන්නේ කර පිසුදු වතුර තියෙන එකදී අලුත් හැවට ඇතුළට දාගන්න වැලියටයක් මුට නැහැ. ඊට පස්සේ විද්‍යාඥයෙකුට යකඩ කුරු ටිකක් දාලා දෙනවා. දැම්මම පස්සේ යකඩ කුරු කෑල්ලක් අරගෙන ඇතුළට දාගත්ත පස්සේ කාන්දම් කෑල්ලක් උඩින් ඇල්ලුවොත් ඌඩේ පුඩු බලාගෙන පිනනවා. කාන්දම් කෑල්ල පැත්තෙන් ඇල්ලුවොත් ගුරුත්වාකර්ෂණ නෙවෙයි දැන් වැඩ කරන්නේ කාන්දම් කැලේට කාන්දම් ශක්තිය පුහරහට පේනවලු. යටට දැමුවොත් කෙලින් පේනවා. ඒ වගේ උගේ ඇහැට ඌට ඉන්න තැන අල්ලා ගන්න මොන හරි කෑල්ලක් වැටෙනවා. ඒ වගේ තමයි අපිට කෙලස් නැත්තම් නිකන් උනවා වගේ. පවත් අණ්ඩම බෑ. බලන්න බුදුචානන්සේ පැය ගාණෙන් අපිට පෙන්ලා දෙනවා නික්ලේශී තැනක් අපි කොච්චර එකට වෛර කරනවද කියලා බලන්න. අපි කොච්චර ආනන්දර කරනවද බලන්න. අපි කොච්චර ෂටද කියලා බලන්න. අපි කොච්චර වාංච වංචනික ධර්මද කියලා බලන්න. ඒ වගේ තැනක් හම්බෙච්චාම ආරසා කරන වෙනුවට අපි ආය ආනාපානෙ ගෙන්නන්න හදනවා. අපි හිතනවා මේ ආනාපානයේ තියෙන සතිය විතරමයි සතිය. ආනාපානෙ නැති වෙලා අදීට වැඩි උත්කෘෂ්ඨ සතියක් තියෙනවා කියන්නේ මම මේ කතා කරන්නේ. අරමුණක් නැති වෙලාවේ ඒ බව දැනගන්න ඉස්සලම දැනුමක් තියෙන්න ඕනේ අරමුණේ සතිය වගේම අනාරම්මනේ සතියකුත් තියෙනවා. අනිමිත්‍ය සතියකුත් තියෙනවා. ඒක කවදාකවත් තිරසෙනෙකුට ගන්න බෑ. දෙවියෙකුටත් බෑ, බ්‍රහ්මයෙකුටත් බෑ, යක්කුටත් බෑ. මනුස්සයාට පුළුවන් නමුත් මනුස්සයාට මේක තේරුම් කරලා දෙනවා කිව්වහම මම පුළුවන් තරම් මේ මේ ඉරමුසු මේ රසකින්ත මොනවද මේ වැල්මි කකා කතා කරන්නේ එපා වෙලා. වැල්මි රසෙට මම මේ කතා කරන්නේ. කොච්චර පෙන්නලා දුන්නත් පිසිදු තැනක් ඉන්න කැමති නැහැ. මේ පණිවිඩය දෙන්නේ නැතුව ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ සාකච්ඡා කරන්නේ නැත්නම් අපි කොහෙද භාවනාව යන්නේ කියලා හිතන්නේ. ධර්ම සාකච්ඡාවක් උනේ නැත්නම්, කමඨාන සුද්ධ උනේ නැත්නම් අපි භාවනා කළා මොකද කරන්න කියලා හිතන්නේ. කොයි හරි තියෙන දඬු පෙර පෙර හැරෙනෝ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ කියලා ඔන්න වැඩි. දැන් තේරුණා කියලා හිතනවා. කියමු බලන්න තේරුම් ගත්තේ කියමු බලන්න. <laughs> ආස්වාද ප්‍රස්වාසයේදී ගොරෝසු හුස්මට හුස්මෙන් මධ්‍යම හුස්මට ගිහිලා සින්දු වුණාට පස්සේ ඒතන ඉන්න තමයි ඒතන ඉන්න එක තමයි වඩාත්ම සුදුසු. ඒක මම කියපු දේ තේරුම් ගත්ත බව තේරෙනවා. එතන ඉන්න එක හොඳයි කියන එක නෙවෙයි මෙතන කියවෙන්නේ. එතන පුරුදු කරගන්නකම්. එතන වෛර නොකර එතන හුරු කරගන්නකම් ඉදිරියට යන්න බෑ. ඒක නෙවෙයි. එතන හිටියා කියලා නිවන නෙවෙයි. එතින්දී අපි දන්නවා අරමුණේ සතිය සහ අරමුණ නැති තැන සතිය කියන එක දැන් දන්නවනේ. මේ අරමුණක් නැති තැන සතිය තමයි අපේ හැබෑ නිවහන. නික්ලිෂී තැන තමයි අපේ හැබෑ ගෙදර. අරමුණු කියන කෙලෙස්. නිසා එහෙන් රූප බලන හැම වෙලාවෙම කෙලෙස්. කණේ සද්ධාහන ඔක්කොම කෙලෙසි බව දන්නවනම් අඩු ගානේ රූප බලන එක ටිකක් අඩු කරයි. කෙලස් අඩු කරන්න සද්ධාහන එක අඩු කරයි ගන්ධ රස පහත පුළුවන් තරම් ප්‍රයෝජන සලකලා කරයි ඒක ප්‍රතිපදාවක් කරනකොට බුදුරජාණන්සේ පෙන්නා මෙන්න තියෙන තැන කිසිම කෙලෙසයක් නැහැ දැන් ඇති නැති දෙක දැන් තේරුම් ගන්න පුළුවන් මේ දෙකම නිවන නෙවෙයි ඒ නිසා අතනම ඉන්න බෑ එහෙම ඉන්න ඕනේ කියලා කිව්වොත් මේ එතන ඉන්න බැරි නිසා අපි මූලධර්මයේ වැරද්දකට යනවා. පුළුවන් තරම් එතන ගියාට පස්සේ ආය පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා ආය ඕනකමෙන් දාගන්න එපා. එයා එනවා. එයා කොහොමඩක්වත් එනවා. ආපොන් සැරේ ආයත් හැර බලන්නේ අරමුණ එන එක මොකක් හරි කමන්නේ ගෙවම් කරලා ආනපානේ හෝ සද්දේ හෝ ආයෙත් යනවා. ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්නේ සමාධියේ ගේ තත්ත්වයක්ද පැහැදිලි කරන්නේ සමාධියේ තත්ත්වයකට ගිය එකක්ද මම කවදාකද මේ වචනේ පාවිච්චි කරන්නෙම නෑ මම ඒ කටේ දත් නැමෙන්නෙම නෑ ඒ වචන. ඕගොල්ලෝ කොච්චර මට පොරවන්න ගියත් මාව ඒ වගේ නරවන්න පිනවන්න එන්නේ නෑ. මාව නාවන්න බලන සමාධියෙන් කියනවා හිතියනම් මට මේ සිවුර දරාගෙන ඉන්න බෑද? මං සමාධිය කියන්නේ මං කියන්නේ සතියේ විශිෂ්ට අවස්ථා. ඒ වගේම සමාධියක් තියෙනවා. අනාරම්මන සතිය, අනිමිත්ත සතිය කියලා එකක්. නිවනට බොහොම කිට්ටුයි. ඒකට යන්න තමයි මේ අනාරම්මන සතිය ඇති කරන්නේ. අනිමිත්ත සතිය. ඒකට වෛර කරන එක තමයි විභව තණ්හාව කියලා කියන්නේ. මේ භව තණ්හාව නෙවෙයි. ඒක නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තේරුම් ගන්න වෙනවා අපි. තීරුම් අරගන්නකොට මේ தত্ত্ব අපි සාකච්ඡා කරලම මේ කෙනෙකුට ගහනවා නෙවෙයි. ගහලා බේරන්න බෑ මේකේ. ඒත්තු ගන්නලා දීම සඳහා එයාගේ වැරද්ද කියලා දීලා පොඩ පොඩ පොඩ පොඩ හදා හදා හදා හදා යන්න ඕනේ. එහෙනම් ගහලා තල්ලා කරලා හදන්න බෑ මේක. නිසා දැනට දෙන්න තියෙන කමටහන තමයි එතෙන්ට ගියාට පස්සේ ඒක පුළුවන් තරම් තහවුරු වෙන්න අරින්න කැඩුනට කරන්න දෙයක් නැහැ. ආය විහිං දාගන්න එපා. පෑදීදියට බොරදියක් කරන්න එපා ජීවිතේ මල් විහිම් පල්. එහෙම කියනකොට පට ගන්නකොට තේරෙනවනේ. මයි ළඟ අමුතු භාෂාවක් තියෙනවා. හරි අපි යන ඊගා ප්‍රශ්නෙ. හොඳයි සර්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට ඉදිරියට වම දකුණ යයි මෙනෙහි කරමි. මෙසේ ඉදිරියට ගොස් නැවත හැරෙන බව මෙනෙහි කරමි. මෙසේ පියවර කීපයක් යන විට වම් පායට පොළව පර්ශය වන පර්ශ වීම පළමුව විලුඹ පොළවට තද වේ. පසුව ක්‍රමයෙන් මුළු පායම තද වේ. වම් පායට මුළු ශරීරයම දරන බව දැනේ. නැවත දකුණු පාය ඇඟිලි තුඩු වලින් පොළවට තද වේ. මෙසේ මාරුවෙන් මාරුවට සිදුවන බව පෙනේ. මුළු ශරීරයම සෙලවන බව දැනේ. සමහර විට ආයා ආයාසයෙන්ම මේ ක්‍රියාවලිය සිදුවේ. සමබරතාව නැතිවන අවස්ථා ඇත. පර්යංක භාවනාව මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට කය දෙසට සිත යොමු කෙලෙමි. පසුව ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල වෙත සිත යොමු කෙලෙමි. මෙහිදී ආස්වාස හුස්ම රැල්ල දිග බවද ප්‍රාස්වාසයේ කෙටි බවද පෙනේ. සමහර විට ප්‍රාශ්වාසයේ බරගතියක්ද ප්‍රාශ්වාසයේ සෑල්ලු බවද දැනේ. ඇතුල්වන වාතයේ සිසිල් බවද පිටවන වාතයේ උණුසුමක්ද දැනේ. මෙසේ ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වී ගොස් නොදැනී යයි. කයට සැහැල්ලු බවක්ද දැනේ. පිටින් අරමුණු නොදැනේ. මෙසේ පැයක් විතර සිටීමට පුළුවන්. වරහන් ඇතුලේ ඊතා ශාන්ත බවක් දැනේ. මේ භාවනාවේ අත්දැකීමයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේ යම් වෙලාවක අසහනිය ආතති අඩුතනක් හම්බුනොත් ඒකට ඇබ්බැහි වෙන එක නෙවෙයි තියෙන්නේ පුළුවන් තරම් ඒකට යන ශිල්පය ඉගෙන ගන්න. ක්‍රමසාවිදි ඉගෙන ගන්න. කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වෙනවා නම් මේකට බැඳිලයි කියලා හිතා ගන්න. මේ හම්බෙච්ච පාර ලක්ෂ වාරයක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරගන්න එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අති පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පැයක් පමණ සක්මන් භාවනාවෙන් පසු මම පර්යංක භාවනාව සඳහා ඉඳගතිමි. పూర్ව කෘත්‍ය කරගෙන යන විට මා වෙත ඉක්මනින් සමාධිය වැඩෙන බව තේරුණි. මේ නිසා වේගවත්ව පූර්ව කෘතිය සිදුකොට මම මෙතන ඉඳගෙන ඉන්න බව සිහිපත් කරමි. ඉන්පසු මගේ මූල කර්මස්ථානය වූ ආනාපානය දෙස බලා සිටියෙමි. වරත් දෙකක් පමණ ආස්වාසය හා ප්‍රාස්වාසය හොඳින් පෙනුනි. ඒ අනුව ආස්වාසය සිදුවන විට ආස්වාසය ලෙසද ප්‍රාස්වාසය සිදුවන විට ප්‍රාස්වාසය ලෙසද මෙනෙහි කළමි. දෙතුන් වරක් එසේ මෙනෙහි කොට නාසිකාග්‍රය වෙත සිත යොමු කළෙමි. නාසිකාග්‍රය වෙත සිත යොමු වෙනවත් සමග මා අවට ලාවන් අඳුරු ආලෝකයකින් වෙලුනි. ශරීරයේද නොදැනී ගොස් ඇත. ටිකෙන් ටික නාසිකාග්‍රය දැනුණත් ආනාපානය අතහැරී ඇති බව මට පෙනුනි. ආනාපානය මෙනෙහි කිරීමට මා උත්සාහ කළද කුමක්දෝ බලවේගයකින් මගේ හිස වෙලා තද කරන ලෙසක් මට පෙනුනි. නමුත් මා බිය වූයේ නැත. නිින්ද ගොස් නැති බව මම හොඳින් අවබෝධ කළෙමි. වරින් වර මගේ මූල කර්මස්ථානය මෙනෙහි කිරීමට උත්සාහ කළද එම බලවේගය ඒට අවහිර කොට නාසයෙන් ඉහළ සම්පූර්ණයෙන්ම වෙලා ආනාපානය මෙනෙහි කිරීමට ඉඩ නොදෙන බව මට තේරුණි. ක්‍රමෙන් ඊතා තද අඳුරු ඝන කළු ආස්තරයක මා වෙලා ඇති බව තේරුණි. නාසිකා අග්‍රයෙන් ඉහළ මගේ හිස මෙම ආස්තරෙන් තදින් වෙලා ඇත. මා මෙනෙහි කිරීමට උත්සාහ කළ ආනාපානය නැවත නැවතත් වරින් වර මෙනෙහි කිරීමට උත්සාහ කරමි. ඒ සෑම අවස්ථාවකම මගේ හිස තව තවත් ඝන අඳුරු ආස්තරෙන් වෙලා තද කර කරන බව පෙනිනි. මම බිය නොයිමි. ඒ දෙස අවබෝධයෙන් බලා සිටියෙමි. මාවට ඇති කම්පන චංචල දෙස බලා සිටියෙමි. අවට පරිසරයේ ශබ්ද මට ඇසේ. මම දැන් සිදුව ඇත්තේ අක්‍රීය පුද්ගලයෙකු ඔහේ බලා සිටීමය. මට දැන් සිදුව ඇත්තේ අක්‍රීය පුද්ගලයෙකුගේ ඔහේ බලා සිටීමය. අවට ඝන අඳුරු තද කළුවර කෑලි කැපිය හැකි ලෙස මට පෙනුනි. අක්‍රීය පුද්ගලයෙකුසේ බලා සිටීමට අකමැති වූ මා අවටින් එන කුරුළු ශබ්ද කෙරේ සිත යොමා මට දැනෙන ලෙස නාම රූප වෙන්කර මෙනෙහි කිරීමට පටන් ගතිමි. නමුත් එවිටද මට කිසිවක් කිරීමට ඉඩ නොදුන් ඝන ආස්තර ආස්තරය මගේ සිතද තදින් වෙලා බැඳ තබන බව මට පෙනුනි. මගේ අත් දෙකද තදින් වෙලී ඇත. මායට විරුද්ධ නොවිමි. පාළු හුදකලා බව මට තදින් දැනුනි. ටිකෙන් ටික මම එයට කුළුපඟ වී සතුටින් ඒ දෙස ඔහේ බලා සිටියෙමි. මෙසේ පැයකට වැඩි කාලයක් මම නිකන් ඔහේ බලා සිටින්ට ඇත. මට අවශ්‍ය ඌයේ ඊළඟට වන දේ බලා ගැනීමය. නමුත් කාලයක් තිස්සේ පර්යංකයේදී මට දැනෙන පාළු හිස් බව මට අදද දැනුනි. එතනින් එහාට සිදුවන්නේ මොනවාද දැයි මම කල්පනා කරමි. නමුත් මා සැමදාම මෙම පාළු හිස් බවට කොටු වී ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දිගටම මෙම අත්දැකීම් ලැබමින් සිටිනවාද? එසේ නැත්නම් මා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට ඊතා නිරෝගී දීර්ඝායු ලැබී ලෝකයාට මහත් මෙහෙවරක් කරමින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අත්වේවා. හොඳ රචනාකාරයෙක් බව නම් පේනවා. නමුත් කියන්න තියෙන්නේ මේ පාළුවට ප්‍රිය වෙන තාක් ওই කරදරේ කරනවා. ඒ කියන්නේ මේ අනාරම්මණයට කැමති නෑ. මම එයා කොහෙන් හරි කියන එක ආනාපාන දීපං එහෙම නැත්නම් අරක දීපං මේක දීපං කියලා. නමුත් අපි මේ ප්‍රශ්න තුනේම සාකච්ඡා කර විදිහට යෝගාවචරය මේක අපේක්ෂා කරගෙන ගිහිල්ලා මේ හිස්තන අරමුණ අනාරම්මනේ තියෙන මේකට ප්‍රිය කරනොත් ඒ නීග්‍රසකම කම්මැලිකම වෙනවට සම්පූර්ණ වෙනස් කතා. ඒක කියන්නේ ලෑස්තිලා යනවායි කියලා. ඒ ලෑස්තිලා ගියේ නැත්නම් ඉතින් අපරාධ යුද්ධයක් තමයි. දිගටම යුද්ධේ. ඉතින් ඒකට එක දණ හිර වෙනවා පාළුයි. නමුත් මේක ප්‍රිය කරපු දවසේ නැත්නම් මේක භාවනා ප්‍රතිඵලයක් කියලා හිතාගත්ත දවසේ යෝගාචර පුදුමාකාර සාන්තියකට යයි. ඉතින් ඒක දුන්නට ගන්න කැමති නැහැ කට්ටිය. ඒකයි මේ අවස්ථා තුනේ මම විස්තර කරේ. ඒ නිසා මම හිතනවා මේකට ඉස්සල ප්‍රශ්න ඉස්සල ප්‍රශ්න කරපු විස්තරය අහගන්න හොඳට නැවත හැරයක්. ආගෙන වල මේකට මේකත් එක දබ්බර කරන්න එපා. මේ උපයාගත්ත දෙයට මොනවත් කැලි අයිතිවාසිකම් ඉල්ල නැතුව ඕම ඉන්න ආරින්න. අර කීර නිකන් හිස්තන බලා ඉන්නා වගේ. එතකොට මම යන්නේ නැහැ. දැන් මේ මම හදාගන්න මේ ඕනකම තියෙන්නේ. නැවතත් මම ආයනය ඇති කරා. ඉතින් ඒක වෙනුවට ඒක අනිත් පැත්ත දාලා බලන ලොකු වෙනසක් දකී කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආස්වාසය ප්‍රාස්වාසයයි. මම ආස්වාසය දකුණු නාසයෙන් ඇතුළු වී ඒ පැත්තෙන්ම එකම තැනින් පිටවෙන හැටි දකිමි. කලක් භාවනාවේ යෙදීමෙනුයි හුස්ම ඇතුල්වන හා පිටවන තන එකම ස්ථානයකින් සිදුවන බව වැටහුණේ. ප්‍රාශ්වාසයේදී හුස්ම පිටවීමේදී විහිදෙන ආකාරයක් සමග ආශ්වාසයට වඩා හුස්ම තරමක් උණුසුමට දැනේ. ඉඳ හිට දිගින් වැඩි ආශ්වාසයක් සහ කෙටි ප්‍රාශ්වාසයක් දැනේ. එය එක හුස්මකින් ඉවර වී නැවත සාමාන්‍ය විදියට හෙමීට සිදුවේ. මුල් කාලයේදී ඉක්මනින් හිත ඉවතට පැන්නද දැන් ආස්වාස වාර 30ක් 35ක් පමණ හිත පිටතට නොයා පවතී. සිතිවිලි වලට ගියත් ඉක්මනින් නැවත මූල කර්මස්ථානයට පැමිණේ. දින කීපයකට කලින් භාවනාවේ යෙදී සිටින විට මට ආස්වාස සහ ප්‍රාස්වාස දෙක පැටලී බොඳ වී යන ගතියක් දැනුනි. ටික වේලාවකින් නැවත සාමාන්‍ය විදියට ඇතුළු වීම හා පිටවීම නිරීක්ෂණය කරගත හැකි විය. අද උදේ වරුවේදීද එවැනිම අවස්ථාවක් ඇතිවිය. මට මේ හුස්ම පැටලීම හොඳින් බලා සිටියත් ආස්වාසය ප්‍රාස්වාසය වෙන් වී නොදැනේ. දෙකම එක පැටලීමක් වැනිය. එක විදිහට දිගින් දිගටම බලා සිටීම නිවැරදිද නැත්නම් කුමක් කළ යුතුද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි ඊළඟ සක්මන් භාවනාව. සක්මන් භාවනාව නිස්සරණ වනයේට ආවිත කරමි. මම දැන් මෙතන කියා ටික වේලාවක් මෙනෙහි කර සාමාන්‍ය විදියට දකුණු වම විදියට කකුල් මාරු වෙන හැටි නිරීක්ෂණය කළෙමි. ටිකක් මෙලෙස කිරීමෙන් අනතුරුව ඔසවනවා, ගෙනියනවා, තබනවා යන ආකාරයට බැලුවේ. පාද මාරු වන විට ශරීර බර අනෙක් පැත්තට යන ආකාරයත් පොළවෙන් තෙරපෙනකොට ඇතිවන රිදුම් හා තද ගතියත් නිරීක්ෂණය කෙලෙමි. හිත පිට යෑම ආනාපානයේදී තරමටම සිදු නොවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. පරියංග විස්තරේ වෙලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒකට පොඩි අරස් කැපිල්ලක් කරලා තියෙන්නේ ආනාපානෙ පෙනිපෙනි පෙනුනත් දෙක කලවම් වෙලා පෙනුනත් සතිය තියෙනවා නම් මේ ආනාපානෙ එක එක විපරිණාමතා වෙනස් වීම කියලා තේරුම් ගන්නවා මිසක් මේක හැම වෙලාවෙම දෙක වෙන් වෙලා පේන්න ඕනේ ප්‍රසිද්ධව පේන්න ඕනේ මනාපව පේන්න ඕනේ කියලා දැඩි අදහස් නිත්‍ය සංඥා ගන්න නැතුව මේ තමයි අනිත්‍යතාවයේ පෙන්වන හැටි කියලා මේකට සාදර වුණොත් භාවනාවට අදිෂ්ඨාන ශක්තිය වැඩි. මේකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් අදිෂ්ඨාන ශක්තිය කැඩිලා භාවනා හැලහැප්පෙන්න තියෙන නිසා අනිච්ච සංඥාවෙන් පටන් අරගන්න. එතකොට මේක දියුණුවක් වෙයි. අන්තිම ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ඊයේ ධර්මදේශනාවට අනුව සියල්ලම මොහොතක් පහසා වෙනස් වන බවත් ඒ නිසාම සියල්ල අනිත්‍ය බවත් එම වැටහීමෙන් යුතුව කිසිවකට නොඇලී සිටීමෙන් නිවන අත්වන බවත් වටහා ගතිමි. එසේ වුවත් අප පුරුදු ඇත්තේ සියලුම පුණ්‍ය කර්ම බණ භාවනා අවසානයේ ඒ කුසල් බලයෙන් නිවන් සුව ලැබේවායි පැතීමටය. මෙසේ ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල වැඩක්ද? කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රාර්ථනා කළ පමණින් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. නකෝපණීතම් බික්කවේ ඉච්ඡේවපත්තබ්බං කියලා බුදුසජාණන්සේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි පිනක් කරපු වෙලාවේ ප්‍රාර්ථනා කරොත් ඒ පිනට සාපේක්ෂව ඉල්ලුව දේ ඉෂ්ට වෙයි. නමුත් නිවන ඒ විදිහට ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. නමුත් නිවන වෙනුවට වෙන කුණු හර්පයක් හිතනවට වැඩිය නිවනක් ඉල්ලන එක හොඳයි කියන එක නම් කියයි. නිවන කියන්නේ යමක් නොවන නිසා. නිවන වෙනුවට වෙන කුණු කන්දලයක් ඉල්ලනට වැඩිය නිවන ඉල්ලන්නේ අකිංචන කියන වචනේ කිසිවක් නොවේ කියන අදහසෙන්. ඒ නිසා නිවන ඉල්ලන එක නෙවෙයි මේ කරන්නේ වෙන දේවල් ඉල්ලන ඉඩපාඩුව මකලා ඒ වෙනුවට අකිංචනේ ඉල්ලනවා. අකිංචනං අනාදානං කියන්නේ නිවනටම නමක්. ඉතින් ඒක අයින් කළා මේ අකිංචන නිවන කියන එක අයින් කළා අනාදානං අකිංචනං එහෙම නැත්නම් අනාලය වගේ වචන දාගන්න පුළුවන්. ඒක නොකියුවයි කියලා එහෙම නිවන ප්‍රාර්ථනා කරේ නැහැයි කියලා අදාළ කුසලයේ කෙරුවනම් නැත්නම් වළක්වන්න බෑ කාටවත්. ඉතින් ඒක නිසා ඒ ඒක බරකට ගන්න එපා. ඒ පින් පැමිණවීම සහ පින් ලබා ගැනීම පැත්තක තියන්න තමයි භාවනා කරගෙන යන්න. එතකොට මේ ඒකත් කුසලයක් ඕන කියලා කියත හැකි. හැබැයි හැම කුසලයකටම වැඩිය උසස් කුසලයක් යන්ත අධි කුසලයක් ඒ දේ කරනවා නම් ප්‍රාර්ථනා නොකලත් වෙන්න ඕන දේ වෙනවා. හොඳයි අපි ඊයේ විනාඩි 20කට 30කට වැඩි කලින් නතර කරා අද 30කට ප්‍රමාණයක් වැඩිපුර අරගෙන තිනවා. අපිට ඉතුල තියෙන විනාඩි 40කට පොඩි අඩු කාලයක් සක්මන සඳහා අපි ඒක සක්මණට ගත කරලා 3ට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට සාමූහික භාවනාවට ශිර දිනාටම තෙරුවන් සරණයි